සද්ධා සම්පන්න පින්වත්නි මේ පින්වත් පිරිස දැන් සැදී පැහැදීව සෝදානම් සිටින්නේ මද වේලාවක් සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ධර්මාශ්‍රවණය කිරීම සඳහායි. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල් වලදී උපමා කතා මුල් කරගෙන වික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළා. සමහර ධර්මකාරණා පැහැදිලි කිරීමේදී උපමාවක් මුල් කරගෙන ධර්මයේ තෝරා දෙනකොට අහන ශ්‍රාවක පිරිසට ඒ ධර්මකාරණා පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල් වලදී වික්ෂූන් වහන්සේලාට ධර්ම කාරණා පැහැදිලි කරනකොට අපේ එදිනෙදා ජීවිතේ අපට හම්බ වෙන නොයෙක් දේවල් උපමා කරගෙන නොඑක් සත්වයන් නොඑක් වස්තුන් නොඑක් සිද්ධීන් උපමා කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ විස්තර කළා. අන්න ඒ වගේ උපමා කතාවක් මුල් කරගෙන ධර්මයේ විස්තර කර දීපු සූත්‍ර දේශනාවක් තමයි අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. සංයුත්ත නිකායේ සලායතන වග්ගයට අයත් ආශිවිශෝපම සූත්‍ර දේශනාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩින් අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළ වදාලා පින්වතුන් වහන්සේ කියලා ඒ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට භික්ෂුන් වහන්සේලාට වදාලා පැහැදිලි කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බොහොම දරුණු විස තියෙන, උග්‍ර විස තියෙන ඒ කියන්නේ දෂ්ට කරොත් ජීවිතාන්තරාය පවා සිද්ධ වෙන තරමේ උග්‍ර විෂ තියෙන සර්පයෝ හතර දෙනෙක් ඉන්නවා. මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ජීවත් වෙන්න කැමති මරණයට අකමැති කෙනෙක්. එතකොට ඒ මිනිස්සයාට මේ උග්‍ර විෂ තියෙන, ඝෝර විෂ තියෙන, දෂ්ට කළොත් ජීවිතාන්තරාය පවා සිද්ධ වෙන මේ ශාර්පය හතර දෙනාව අර ජීවත් වෙන්න කැමැති මරණයට අකමැති මිනිසයාට බාර දෙනවා. බාර දෙන්නේ මෙන්න මේ විදිහට කියලා. කියනවා පින්වත් පුරුෂය මෙන්න සර්පය හතර දෙනෙක් ඉන්නවා. උග්‍ර විස තියෙන සර්පය හතර දෙනෙක් ඉන්නවා. මේ සර්පය හතර දෙනාව කලින් කලට නැගිට්ටවන්න ඕනේ. කලින් කලට නාවන්න ඕනේ. කලින් කලට කෑම දෙන්න ඕනේ. කලින් කලට නිදි කරවන්න ඕනේ. හැබැයි මේ සර්පය හතර දෙනා බොහොම සැර කියන්නේ විස තියෙන අය දෂ්ට කළොත් එහෙම ජීවිතාන්තරාය පවා සිද්ධ වෙනවා. ඒක නිසා මේ සර්පය හතර දෙනා බොහොම පරිස්සමින් බලා කියා ගන්න ඕන. මේ හතර දෙනාට එක එක අවස්ථාවෙහිදී අවශ්‍ය කරන දේ ලබා දෙන්න ඕන. හැබැයි ඩිංගක් හරි කිපුණොත් එහෙම දෂ්ට කරන්න පුළුවන්. ඒ දෂ්ට කිරීමෙන් ඔබ මරණයට හෝ මරණ මාත්‍ර දුකටපත් වෙන්න පුළුවන් කියලා තමයි මේ කාරණේ මතක් කරන්නේ. ඒ නිසා ඔබට කළ හැකියාවක් තියෙනවා නම් කරන්නේ කියලා මිනිසයාට කියනවා. ඉතින් මේ ගැන අට කතාවෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා. සමහර රජවරු තමන්ගේ සතුරන්ව විනාශ කිරීම සඳහා නොයෙක් විසගෝර සර්පයන්ව ඇති කරනවා. මොකද ඇතැම් රජවරු තමන්ගේ සතුරන්ව අල්ලගත්තාම ඒ අය එකපාර මරණයටපත් කරන්නේ සතුරානේ ඒක නිසා නොඑක් විදිහට වද හිංසා පමුණුවලා තමයි මරණයටපත් කරන්නේ. ඉතින් ඒක නිසා අර සතුරන්ව අහුවෙච්චාම මේ සතුරන්ට දීම සඳහා නැත්නම් සතුරන්ට බාර දෙන්න එහෙම නැත්නම් සතුරන්ගේ ඇඟට විසිකරන්න නැත්නම් රජවරු සර්පය ඇති කරනවායි කියලා අට කතාවේ සඳහන් කරනවා. ඉතින් අන්න ඒ වගේ රජ කෙනෙක් මොකද කරන්නේ? Tamanට අහුවෙච්ච එක්තරා සතුරු මිනිසෙකුට උග්‍ර විෂ තියෙන සර්පය හතර දෙනෙක් බාර දෙනවා. මේ සර්පය හතර දෙනාය කියලා කියන්නේ අටුවාවෙහි සඳහන් කරනවා එක සර්පයේ කට්ටමුඛ කියන වර්ගයට අයිති. අනිත් එක්කෙනා පෝතිමුඛ කියන වර්ගයට අයිති. අනිත් සර්පයා අග්ගිමුඛ නමින් හැඳින්වෙනවා. හතරවැනි සර්පයා සත්ත්වමුඛ නමින් හැඳින්වෙන්නේ. මේ කට්ටමුඛ කියන සර්ප වර්ගයේ දෂ්ට කරාම මුළු මහත් ශරීරයේම හරියට වියලි දර කඩක් වගේ දරදඬු වෙනවායි කියලා සඳහන් වෙනවා. පෝතිමුඛ කියන සර්පයා දෂ්ට කළාම හරියට ඉදිලා කුණු වෙච්ච වැලගෙඩියක් වගේ මුළු ශරීරයේම දිය වෙලා කුණු වෙලා යනවායි කියනයි විසට. ඒ වගේම අග්ගිමුඛ කියන සර්පයා දෂ්ට කළාම හරියට අලු ගොඩක් නැත්තම් දැවිච්ච 10 මිටක් වාගේ මුළු ශරීරයම දැවිලා යනවා කියලා සඳහන් වෙනවා. අනතුරුව මේ සත්සමුඛ කියන සර්පය වර්ගයේ දෂ්ට කළාම හරියට ආයුධයකින් මේ ශරීරය කපල කපල පලා දැම්මා වාගේ ශරීරය පුපුරා බිඳී යනවායි කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දෂ්ට කළොත් මේ හා සමාන මහත්ව විපත්තියක් සිද්ධ වෙන සර්ප වර්ග හතරක් අල්ලලා මේ අර සතුරු මිනිසයාට රජතුමා විසින් බාර දෙනවා. මේ සර්පය හතර දෙනා බලා ගන්න ඕන. සර්පය හතර දෙනාටත් එක එක වෙලාවට එක එක අවශ්‍යයි. එක්කෙනෙකුට ආහාර දෙන්න ඕන වෙලාවට අනික එක්කෙනා නාවන්න ඕන. අනික එක්කෙනාව නැගිටවන්න ඕන. ඊළඟ එක්කෙනාව නිදි කරවන්න ඕන. ඉතින් පොඩ්ඩක් එහා මෙහා වුණොත් එහෙම මේ සර්පය වහා කිපෙනවා. වහා කිපිලා අර තමන්ව බලා ගන්න ඉන්න මේ උපස්ථායක මිනිස්යාව දෂ්ට කරනවා. ඉතින් දෂ්ට කරොත් මරණයට හෝ මරණාසන්න දුකටපත් වෙන්න පුළුවන්. දැන් ඉතින් මේ සර්පය හතර දෙනාව සතුරු මිනිස්යාට රජතුමා බාර දුන්නායින් පස්සේ අර මිනිස්යා සර්ප වෙට්ටිය ඇරලා බලනවා. ඇරලා බැලුවාම සර්පය මේ සර්පය මොකද කරන්නේ? ඉක්මනට එළියට ඇවිල්ලා අර සතුරු මිනිස්යාව වෙලා ගන්න. වෙලාගෙන එක්කෙනෙක් ඔළුව වෙලාගෙන ඉන්නවා. අනෙක් එක්කෙනා කඳ වෙලාගෙන ඉන්නවා. අනිත් එක්කෙනා අත් දෙක වෙලාගෙන ඉන්නවා. අනිත් දෙන්න ඔන්න ඔය විදිහට ඉන්නකොට මේ මිනිස්යාට අර්ථය સિદ્ધ කරනු කැමති යහපත කරනු කැමති සත්පුරුෂයෙක් එතනට එනවා. මේ සත්පුරුෂයා ඇවිල්ලා අහන අර මිනිස්යාගෙන් මොකද මේ සර්පයෝ ඇඟ පුරා තබාගෙන ඉන්නේ. කියනවා මේ සර්පයෙන්ව බලා ගන්න දුන්නයි කියලා. පස්සේ අර සත්පුරුෂයා හඳුන්වා දෙනවා මේ සර්පය ඔබට මේ සන්තෝෂයේ පිණිස දීලා තියෙනවා නොවේ මේ බලා ගන්න දීලා තියෙන්නේ ඔබේ විපත්‍ය සඳහායි. නැත්නම් ඔබට මරණය අත්කර දෙන්නයි මේ සර්පයන් ඔබට ලබා දීලා තියෙන්නේ. මේ සර්පය මේ මේ විදිහේ උග්‍ර විෂ තියෙන අය. ඒ නිසා ඔය සර්පයන්ගෙන් ගැලවිලා පුළුවන් නම් පලා යන්න කියලා මේ මිනිස්යා කෙරෙහි අනුකම්පා කරන එයාට යහපත උදා කර දෙනු කැමති සත්පුරුෂයෙක් මතක් කරලා දෙනවා. මේ සර්පය බලාගෙන ඉන්න එපා. මේ පුළුවන් නම් මිදිලා ගැලවිලා පලා යන්නේ කියලා. ඊට පස්සේ මේ මිනිසයා මොකද කරන්නේ? අර සත්පුරුෂයාගේ වචනය අහලා මේ සර්පින්ගේ ප්‍රමාදයක් බලලා ඉක්මනට මේ සර්පියෝ හතර දෙනාව ගලවලා පැත්තකට විසි කරලා පලා යන්න පටන් ගන්නවා. සර්පියෝ හතර දෙනාට බයෙන් පලා යනකොට අර සර්පියොත් නිකන් ඉන්නේ මේ මිනිසයා පස්සේ ලෝභ බැඳගෙන එන්න පටන් ගන්නවා. දැන් මේ පින්වතුන්ලා පස්සේ රාත්‍රී කාලේ ණයෙක් පොළඟේ කෙලවාගෙන ආවොත් මොකද කරන්නේ? ජීවිතෙත් එපැයි කියලා දුවන්න පටන් ගන්නවා නේ. ඉතින් එකෙක් ආවොත් එහෙමනම් හතර දිනක් කෙනකොට ආ එතකොට මේ මිනිස්සයාත් අර සර්පියෝ හතර දිනාට ගියේ පිටිපස්සවත් බලන්නේ නැතුව දැන් මේ දුවගෙන යනවා. එතකොට දැන් මේ මිනිස්සයාට මුරකාවල් පිනිස ඉන්නවනේ මුරට ඉන්න හේවාබටයෝ. ඒගොල්ලෝ දකිනවා මේ රජුරුවන්ගේ සතුරු පුරුෂයා සර්පය හතර දෙනා බලා ගන්න බාර දුන්නාම ඒකට බියේ සර්පයවත් අතහැරලා දාලා පලා යනවායි කියලා. එතකොට මොකද වෙන්නේ? අර මුරට ඉන්නා වූ රාජබටයෝ ආයුධත් අරගෙන මේ මිනිස්යා පසුපස්සේ ලුහු බැඳගෙන යනවා. යම්කිසි තැනකදී මේ තැනැත්තාව අල්ලා ගන්න ලැබුණොත් එහෙම මරලා දානවායි කියලා අවියායුධ අමෝරාගෙන අර බය දුවන මිනිසයා පිටිපස්සේ දුවගෙන යනවා. එතකොට නැවතත් මේ තැනැත්තාට යහපත උදා කර දෙනු කැමැති හිතවත් සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙලා කියනවා අරතරතර දැනුම් දෙනවා ඔන්න දැන් සර්පියෝ හතර දෙනා පමණක් නොවේ ආයුධ අමෝරාගත්තු වදකේ පස් දෙනෙකුත් පස්යෙන් එලවාගෙන එනවා අහු වුණොත් අහු වෙච්ච තැනකදී ඔබව මරාදාමාවි ඒක නිසා කැමැත්තක් කරන් ඉක්මනින් පණ බේරගෙන මේ ප්‍රදේශයේ නොහිට පලා යන්නේ කියලා අර පසුපස්සේ ලුහුබැඳගෙන එන වදකේ පස් දෙනා පිළිබඳවත් දැනුම් දෙනවා එතකොට දැන් මේ මිනිස්සයා තවත් බයෙන් වේගවත්ව තමන්ගේ ගමනේ වේගය වැඩි කරගෙන පලා යනවා. පලා යනකොට මොකද කරන්නේ? රජතුමාට ආරංචි වෙනවා. මේ තමන්ගේ සතුරු පුරුෂයා මේ විදිහට පලා ගියාය. දැන් මේ වදගියොත් ලෝ බැඳගෙන යනවාය. ඒක නිසා මේ තැනැත්තාව අල්ලගන්න තවත් කෙනෙක්ව පිටක් කරලා වෙනවා. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ මේ මිනිස්යාව හොඳින් දන්නා හඳුනන එක්ව වාසය කරපු තැනැත්තෙක්ව රජතුමා පිටත් කරලා එවනවා. මොකද එකට හිටපු කෙනෙකුට තමන් සමග හිටපු කෙනා දැනඳුනාගෙන ඉක්මනින් අල්ල ගන්න පහසු වෙන්නේ අන්න එහෙම කල්පනා කරලා රජතුමා තවත් කෙනෙක්ව මේ තැනැත්තා හොඳින් දන්නා හඳුනන මේ තැනැත්තා තමගේ අභ්‍යන්තර විශ්වාසය ඇති කෙනෙක්ව පිටත් කරලා එවනවා. ඒ තැනැත්තත් නිකන් එනවා නෝය කඩුව අමෝරාගෙන ඉන්නේ. කඩුව අමෝරාගෙන ඉන්නේ අල්ලගත්තු තැනදී හිසකසා දානවායි කියලා පස්සෙන් එනවා. දෙතින් අර නැවතත් වරක් මේ තැනැත්තාට අනුකම්පා කරන මේ තැනැත්තාගේ යහපත කැමති සත්පුරුෂයෙක් කියනවා. දැන් ඔන්න ඔබගේ පිටුපස්සෙන් විශාල පිරිසක් එනවා. කවුද? සර්පියෝ හතර දෙනා හෙන්ගුව බැඳගෙන ඉන්නවා. ඊට පස්සේ වදකයෝ පස් දෙනෙක් එනවා. ඊළඟට ඇතුළත හැසිරෙන වදකයෙකුත් එනවා. එයා කඩුවත් අමෝරාගෙනමයි යන්නේ. අහුවෙච්ච තැනදී හිස කසා දානවායි කියලා කඩුව සෝදානම් කරගෙනමයි යන්නේ. නිසා කැමැති දෙයක් කරන්න පුළුවන් නම් ඉක්මනින් මේ පළාතේ නොහිට පලා යන්නේ කියලා අනුශාසනා කරනවා. දැන් ඉතින් ඒ ආරංචිය දැනගෙන මේ තැනැත්තා තවත් බය වෙලා ඉදිරියටම දුවගෙන යනකොට මේ තැනැත්තා පැමිණෙනවා පාළු ගමකට ජනශූන්‍ය හිස් ගමකට පැමිණෙනවා. ඉතින් මේ තැනැත්තා කල්පනා කරනවා දැන් ඉතින් අර පිරිසේ අන්තරායෙන් බේරිලා මෙහෙවත් ඉන්න පුළුවන් කියලා. ඉතින් මේ තැනැත්තා ඒ ගමේ තියෙන ගෙවල් වලට ඇතුල් වෙලා බලනවා. ඒ ගම පාළු ගමක් මිනිස්සුયો නැහැ. ඒ ගම අතහැරලා දාලා ගිය පාළු ගමක්. ඒ නිසා මේ පාළු ගමේ ගෙවල් වල කිසි කෙනෙක් ඇත්තේ නැහැ. වාජන ඇරලා බලනවා වාජනත් හිස් වලන් තියෙන්නේ. මිනිස්සු ඉන්නවනන්නේ ඔයා පිහා කෑම බීම ආදී තියෙන හැලිවලන් වාජන තියෙන්නේ නේ. මිනිස්සු නැති පාළු ගෙවල් වල හිස් හැලිවලන් තියෙන්නේ. ඉතින් දැන් මේ තැනත්තා ඇවිල්ලා අර පාළු ගමේ ගෙවල් වලට ගිහිල්ලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් බලනකොට කිසිම දෙයක් ඇත්තේ නැහැ. ආහාර පාන තියනවායි කියලා බලන බලන හැම වාදනයකම මොනවත් නැහැ හිස් බවමයි තියෙන්නේ. ඊළඟට නැවතත් මේ දැනත්තාට යහපත උදා කර දෙනු කැමැති සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා දැන් තව ටිකකින් මේ හිස් ගමට ගම වනසන ගාම ඝාතක හොරු පනිනවා. එතකොට ඔබ වහුනොත් එහෙම ඒ සියලු දෙනා ඔබව ඝාතනය කරලා දමාවි. ඒක නිසා මේ ඔබ කැමැත්තක් කරන්න මේ පලාතේ නොසිට පලා යන්නේ කියලා ඒ තැනැත්තාට නැවතත් මතක් කරනවා. දැන් එතකොට මේ මිනිස්සයා සර්පයෝ හතර දෙනාටත් බියේ. ඊළඟට තමන්ව නසන්නේන වදකියෝ පස් දෙනාටත් බියේ. ඇතුළත හැසිරෙන කඩුවක් ඔසවා ගත්තා වූ අර දරුණු වදකයාටත් බියේ. ගමවනසන්නේන හොරුන්ටත් බියෙන් පලා යනවා. පලා යනකොට ඒ තැනැත්තාට දකින්න ලැබෙනවා විශාල ජලාශයක්. ගැඹුරු පුළුල් ඇති විශාල ජලාශයක් දකින්න ලැබෙනවා. මහා ගංගාවක් වගේ ශාල ජලාශයක් දකින්න ලැබෙනවා. දැන් මේ තැනත්තා කල්පනා කරනවා මට මේ මෙතන ඉන්න කන් තමයි ඔක්කොම බිය, ශක, තැති ගැනීම ආදී කරදර සියල්ලම තියෙන්නේ මෙගොඩහා ඉන්නකම්. මම දැන් ජලාශයෙන් එගොඩහාට කොහොම හරි යාගත්තොත් මට මේ කරදර කිසිවක් නැහැ නේදයි කියලා කල්පනා කරලා එතර වෙන්න පුළුවන් නැවක් බෝට්ටුවක් නැත්නම් පාලමක් තියනවාද කියලා වටපිට සොයා බලනවා. එතර වෙන්න සුදුසු කිසිම දෙයක් ළඟ පාතක ඇත්තේ නැහැ කියන්නේ පහුරක් පොරුවක් වාගේ දෙයක්වත් නැත්නම් පාලමක්වත් මොකක්වත් නැහැ. ඒ නිසා මේ තැනත්තා මොකද කරන්නේ ඉක්මනටම ළඟපාත තියෙන අතුයිපල් එක්කාසු කර ගන්නවා. එක්කාසු කරගෙන පහුරක් හදා ගන්නවා. තමා විශ්ීම කුඩා පහුරක් හදා ගන්නවා. ඊළඟට හබල් ගන්න හරියට හබලක්වත් නැහැ. අතින් පහින් තමයි කොහොම හරි අර ජල කඳ පීරාගෙන ඉදරට යන්න හදාන්නේ. මේ තැනත්තා කල්පනා කරනවා දැන් මෙතන ඉඳලා මේ සතුරන්ගෙන් විනාශයටපත් වෙනවට වඩා හොඳයි මේ කුඩා පහුරේ හරි නැගලා කොහොම හරි ඊතරට ආගත්තොත් කියලා කල්පනා කරලා අර තමා විසින්ම අතුයිපල්ලෙක් ආශු කරලා හදාගත්තු කුඩා පහුරට නැගලා අතින් පතින් පයින් වෑයම් කරමින් කොහොම හරි අර මහා ජලකඳ පීරාගෙන නැත්තම් තරණය කරගෙන ඒගොඩට යනවා. ඒගොඩට ගියා වූ ඒ බ්‍රාහ්මණයා නිදුකින් සුවසේ වාසය කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. දැන් කතාව මතකයි නේද? ඉස්සෙල්ලා මොකද වුනේ රජතුමා සතුරු පුද්ගලයන් නැත්නම් සතුරු පුරුෂයාට දරුණු විෂ තියෙන උග්‍ර විෂ තියෙන සර්පය හතර දෙනෙක් බාර දුන්නා මේ හතර දෙනා බලා ගන්න ඕන කියලා එහෙම බාර දුන්නේ මරණයටපත් කරන අදහස නෙවෙයි නමුත් සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙලා කිව්වා ඔය ශාර්පයම බලාගෙන ඉන්න එපා ඔබට මේ ශාර්පය බාර දීලා තියෙන ආදරයකට නෙවෙයි මරණයටපත් කරන අදහස නෙවෙයි ඒ නිසා පලා යන්නේ කියලා කැමැත්තක් කරන්නේ කියලා මතක් කළානේ ඒ අනුව මේ මිනිස්සයා අර සර්පියෝ හතර දෙනා අතහැරලා දුවනකොට වදකියෝ පස් දෙනෙක් කෙලවන්න පටන් ගත්තා. මේ වදකයන්ටත් බයෙන් දුවගෙන යනකොට ඇතුළත හැසිරෙන කඩුවක් අමෝරා ගත්ත වදකයේ කෙලවාගෙන ඉන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ තැනැත්තා හිස් පාළු ගමකට ආවා. ඒ ගමේ තියෙන සෑම දෙයක්ම හිස් ගෙවල් දොරවලුත් පාළු වෙලා ඒ ගෙවල් දොරවල් වල තියෙන හැරිවලන් වලත් කිසිවක් නැහැ. ඒවත් ඔක්කොම හිස්වයි තියෙන්නේ. ඊළඟට ආරංචි වෙනවා මේ ගමට ගමවල සන්නා වූ හොරු වෙනවා කියලා. ඊළඟට ඒ හොරුන්ටත් බයෙන් මේ තැනැත්තා ගමෙත් නොහිට යනකොට විශාල ජලාශයක් අද්දරට පැමිණෙනවා. ඒ තැනැත්තා කල්පනා කරනවා ජලාශයෙන් මෙතර ඉන්න එක බිය සහිතයි. එතරට ගියොත් මට මේ කරදර වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා අතුවිපල්ලේක රාශී කරගෙන පහුරක් හදාගෙන අතින් පයින් වෑයම් කරගෙන ඔන්න දැන් එතරට ගියා. දැන් එතරට ගියා වූ බ්‍රාහ්මණයා නිදුකින් වාසය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ උපමා කතාව සමාප්ත කළා. අනතුරුව වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ යම්කිසි අර්ථයක් ඔබ වහන්සේලාට පහදා දීම සඳහා උපමාවකුයි මේ වදාළේ. මේ උපමා කතාවෙහි අර්ථය මෙන්න මේකයි. මහණෙනි උග්‍ර විෂ තියෙන දරුණු විෂ තියෙන සර්පය හතර දෙනායයි කියලා කිව්වේ මහා භූත හතරටයි. මොනවද මේ මහා භූතය කියලා කියන්නේ? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන හතරට. ඔන්න බලන්න දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ මහා භූත හතර උපමා කරලා තියෙන්නේ උග්‍ර විෂ තියෙන, දරුණු විෂ තියෙන සර්පය හතර දෙනෙකුටයි නේ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අපේ මේ ශාරීරිය හැදී තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුණුත් හරියට උග්‍ර විෂ තියෙන දරුණු විෂ තියෙන ෂර්පය හතර දිනක් වගේ දැන් අපටත් වෙලා තියෙන්නේ අර රජතුමාගේ සතුරු පුරුෂයාට වෙච්ච දේම තමයි. රජුරවන්ගේ සතුරු පුරුෂයාට රජතුමා උග්‍ර විෂ තියෙන දරුණු විෂ තියෙන සර්පය හතර දිනක් බාර දුන්නනින්නේ. අන්න ඒ වගේ අපටත් ප්‍රතිශාන්ති ලබන මොහොතෙහි පූර්ව කර්මයේ අනුව ප්‍රතිශාන්ති චිත්තයේ පිහිටියාම මෞගුස ඒ අනුව හටගත්තා වූ නාම රූප ධර්මයන් නිසා සතර මහා ධාතුන්ගෙන් හා උපාදා රූපයන්ගෙන් සකස් වෙච්ච මේ භෞතික කය ලැබුණා. ඉතින් ලැබිච්ච තැන් පටන් හරියට අර රජතුමාගේ සතුරු පුරුෂයා සර්පිය හතර දෙනාට ආවතේව කරන්නා වගේ අපටත් දැන් සිද්ධ වෙලා තියෙනවා සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච සර්පිය හතර දෙනෙක් බඳු මේ ශරීරයට නොඑක් විදිහේ ආවතේව කරන්න නේද? ඒ කියන්නේ වෙලාවකට මේ ශරීරය නාවන්න ඕන. වෙලාවකට මේ ශරීරයට කෑම දෙන්න ඕන. හොවන්න ඕන. ඊළඟට මේ ශරීරය සුදුසු වෙලාවල් වල වාඩි කරවන්න ඕන. නැගිටවන්න ඕන. ඊළඟට නිදි කරවන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට අර සර්පය හතර දෙනාට ආවතේව කරන්න ආශේ අපි සෑම දිනාම දැන් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරයට ආවතේව කරමින් සිටිනවා. මේ ශරීරය හැදී තියෙන සතර මහා ධාතුනොත් අර සර්පය හතර දෙනා වගේ තමයි. මොකද දැන් අර ශාර්පිය හතර දෙනාට කොච්චර ආවතේව කරගෙන අර මිනිස්සයා කොපමණ සැලකිල්ලෙන් බලාගෙන හිටියත් ඒ ශාර්පිය හතර දෙනාට පොඩි අඩුපාඩුවක් සිද්ධ වුණොත් එහෙම ඒ ශාර්පිය හතර දෙනා කුපිත වෙනවා කුපිත වෙලා දෂ්ට කරනවා දෂ්ට කළොත් එහෙම මොකද වෙන්නේ අන්න මරණයට හෝ මරණාසන්න දුකටපත් වෙනවා අන්න ඒ වගේ තමයි මේ ශරීරයේ තිබෙන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරක් දැන් බලන්න ආහාර අධික වාරගෙන නැත්නම් මොකක් හරි ආහාර අපත්‍ය වීමක් නිසා යම් විශේෂ අසනීපයක් ලෙඩක් දුකක් හැදුනොත් එහෙම ආහාර අජීර්ණයෙන්ම මරණය සිද්ධ වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් වසක් විසක් ඇවුනොත් එහෙම ඒ නිසාම මරණය සිද්ධ වෙන්න පුළුවන්. අව්‍යායුධ ආදියකින් පහර ලැබුණොත් ඒ නිසාම මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මරණාසන්න දුකටපත් වෙන නොයෙක් විදිහේ ලෙඩ රෝග මේ කයට වැළඳෙනවා. හෘදය ආබාධ, වකුගඩු අමාරුව, පිළිකා, නොයෙක් රෝගාබාධ හැදෙනවා. අන්නේ රෝගාබාධ නිසාත් මිනිසීන්ට නැත්නම් අවශේෂ සත්‍යීන්ට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට බලන්න එහෙමනම් මේ මිනිස්සෙයින්ට අයි වගේම අවශේෂ සත්වයින්ට මරණය උරුම කරලා දෙනවා මේ කයම හැදී තියෙන සතර මහා ධාතුන් විසින් හරියට අර සර්පය හතර දෙනා වගේ තමයිනේ. දැන් බලන්න මේ පින්වතුන් දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ අපි කොයි කවුරුත් යාග දවස පුරා යම්ශි කාලයක් ගත කරනවා මේ ශරීරයට උමනා කරන පහසුකම් ලබා දෙන්න. ඒ කියන්නේ දැන් අවදි වෙච්ච හැටිය මූණකට සෝදා ගන්නට ඕන, ආහාර ගන්නට ඕන ඊළඟට දැන් රැකිරක්ෂා කරන පින්වතුන් නම් රැකිරක්ෂා කරා යන්න ඕන ඒ රැකිරක්ෂා පවා කරන්න සිද්ධ වෙලා තියෙන කුමක් නිසාද? ඔව් මේ කයට අවශ්‍ය දේ ලබා දෙන්න. එනි කෑම බීම ලබා දෙන්න ඕන, ඉදුම් හිටුම් යබ ලබා දෙන්න ඕන, යාන වාහන ලබා දෙන්න ඕන, අවශේෂ පහසුකම් ලබා දෙන්න ඕන. ඒවා නිකන් ලැබෙනවා නෙවෙයි, ඒවට මිල මුදල් අවශ්‍යයි. ධනේ වස්තුව තියෙන්න ඕන, ඒ ධනේ වස්තුව හරි හම්බ කරගන්න මහන්සි වෙලා කටයුතු කරන්න ඕන. ඉතින් දැන් ඕන්න ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ අපි හිතමු මොන පිළිකාවක් හැදුනමයි. ඊට පස්සේ අර තමන් හරි හම්බ කරගත්ත ධනස්කන්ධයේ සම්පූර්ණයෙන්ම විපහදාම් කරමින් අර පිළිකාව සුව කරගන්න මහන්සි ගන්නවා. අවසානයේ මොකද වෙන්නේ? අර ධනියතිය පහදාම් වෙලා ගිහිල්ලා ඇතැම් විට පිළිකාව සුව කරගන්න බැරුව ඒ පිළිකාව නිසාම මරණයටපත් වෙනවා. ඔන්න වගේ. සමහරලාට හෘදය ආබාධ නැත්තම් වෙනත් නොයෙක් විදිහ ආබාධ හැදෙනවා. මේ කය නිසාමයි ඒව හටගන්නේ. විශාල ධනස්කන්ධයක් වැය කරලා සුව කරගන්න හැදුවත් ඇතැම් ව්‍යාධීන් සුව කරගන්න බෑ. ඊළඟට ඒ ව්‍යාධියම උත්සන්න වෙලා මරණයටපත් වෙනවා. ඒකට හරියට අර සර්පය හතර දෙනා වගේම තමයි මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපකය කියලා අපි තේරුම් ගන්නට ඕන. නමුත් ධර්මයේ තුලින් ජීවිතය දිහා නොබලන බොහෝ දෙනෙක් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපකය සර්පය හතර දෙනෙක් බව දන්නේ නැහැ. දන්නේ නැති නිසා මොකද කරන්නේ මේ කයට ඇලුම් කරනවා. තමන්ගේ මේ දෙතිස් කුණපයන්ගෙන් පිරී තියෙන මේ කයට ඇලුම් කරනවා. තමන්ගේ කයට පමණක් නෙවෙයි අනුන්ගේ ශරීරවලටත් ඇලුම් කරනවා. ඉතින් ආධ්‍යාත්මික ශරීරයටත් බාහිර ශරීරයටත් ඇලුම් කිරීම නිසා රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් වපුරාගෙන අකුසල් සිදු කර ගන්නා වූ ධර්මයේ නොදන්නා බොහෝ දුන් ජනයා මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරය මුල් කරගෙන හට ගන්නා කෙලෙස් නිසාම තව තවත් සංසාරයට බැඳී යනවා මේ දුකින් නිදහස් වෙන්නට අසමර්ථ වෙනවා ආපෝහසත් වෙනවා දැන් බලන්න ධර්මයේ නොදන්නා ජනයා තමන්ගේ මේ ශරීරය දෙතිස් කුණපකයන්ගෙන් යුක්ත එකක් කියලා තේරුම් ගන්න නැහෙනි අවබෝධ කර ගන්න නැහෙනි ඒක නිසා මේ දි รา පත් වෙලා යන පස් වෙලා යන කුණප කොටස් වලටමයි ඇලුම් කරන්නේ තමන්ගේ තියෙන කෙස් වලට දැන් බලන්න සාමාන්‍යයෙන් කෙස් වලට ඇලුම් කරන ජනයා තමන්ගේ කෙස් අරසා ගන්න කොච්චර මහන්සි වෙනවද නේ සුදු පාට වෙනකොට කළු පාට කරගන්න ඊළඟට කෙස් ගැල වෙනකොට නොයෙක් දේ කරගන්න ඉතින් එහෙම ඒ පීඩා විඳින්නේම තමන්ට මේ සියලු දුක් ඇති කරලා දෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කායම බව නොදන්නා නිසා. ඉතින් අවශේෂ ශරීරයේ තියෙන අංගපසංග අඩුපාඩුකම් සපුරා ගන්න නැත්නම් ඒවා සකස් කරගන්න බොහෝ මහන්සි වෙනවා. නමුත් පින්වත්නි අපිට මේ සියලු දුක් ගැන දෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කය විශ්ීමයි. ඉන්දයන්ස් බොහෝ දෙනෙකුට මරණාසන්න මොහොතේ තමන්ගේ මේ කයට තියෙන ඇල්ම අතහැර ගන්න බැරුව යනවා. මේ කය අස්තිර එකක්, බිඳී යන එකක්, කුණු වී යන එකක්, අසාර එකක් කියලා තේරුම් ගන්න අවබෝධ කර ගන්න බැරි බොහෝ දෙනෙක් කයට තියෙන ඇල්ම මුල් කරගෙනම මරණයටපත් වීමෙන් පස්සේ නොඑක් විදිහේ දුක් ඇති ජීවිතවලටපත් වෙනවා. කායට තියෙන ඇල්ම මුල් කරගෙන කෙනෙක් මරණයටපත් වෙලා ඇතැම් විට പ്രേතාද භාවයක උපදින්න පුළුවන්. එහෙමත් නැත්තම් තිරිසං ආද භාවයක් ලබන්න පුළුවන්. එහෙමත් නැත්තම් නිරේ වුණත් ගිහිල්ලා පහළ වෙන්න බැරි කමක් නැහැ. තමන්ගේ කර්ම ශක්තිය අනුව. ඉතින් අන්න ඒ විදිහට කෙනෙක් තමන්ගේ ශරීරයේ මුල් කරගෙන ඇතිවිච්ච ලෝභය නිසා പ്രേත ලෝකයේ ගිහින් උපත ලබාගත්තු ආකාරය පිළිබඳ කතා ප්‍රවෘත්තියක් අපට අහන්න ලැබුණා. මේ කතා ප්‍රවෘත්තිය විදේශ රටක සිද්ධ වෙච්ච දෙයක්. ඇතැම් යුරෝපා රටවල් වල පින්වත්නි දැන් දැන් පිටුවාගෙන යනවා අදිමානසික සංගම් කියලා. ඒ අය අර විද්‍යාවට හසු නොවන විශේෂ කියන්නේ නැත්තම් පරලොව ජීවිත ගැන නැත්තම් මනස දියුණු කිරීමෙන් ලබන්න පුළුවන් විශේෂ තත්වයන් ගැන පරිශන කරන සංගම්. අන්න එහෙම එක්තරා අධිමානසික සංගමයක සමාජික පිරිසට හැකියාව තිබිලා තියෙනවා. මිය පරලෝකීය ඇතැම් භූතාත්ම ප්‍රේතාත්ම ගෙන්නගෙන කතා කරවන්න. ඉතින් ඔන්න ඔහම එක්තරා අදිමානුෂික සංගමයකට ආගන්තුක අමනුෂයෙක් ඇවිල්ලා කතා කරන්න පටන් අරන් තිනවා. කතා කරනවා කියන්නේ කෙනෙකුගේ ඇඟට ආවිෂ්ට වෙලා මේ අමනුෂයා කතා කරනවා. ආගන්තුක වෙන මේ අමනුෂයා අදිමානුෂික සංගමයේ කෙනෙකුගේ ශරීරයට ආවිෂ්ට වෙච්චාම එයා නිතර කතා කරනවලු කකුලක් ගැන. එයාට කකුලක් අවශ්‍යයි කියලා කියනවා. ඉතින් දැන් මේ අනික් සමාජිකයන් එතකොට ප්‍රශ්න කරනවා මොකක්ද ඔබට අවශ්‍ය කකුල ඔබ කවුද ඔබ කොහේ ඉඳන් දායි. නමුත් මුලින් මුලින් අවස්ථාවල් වලදී මේ ආවිෂ්ඨ වෙන ආමනුෂ්‍යයා කිසිම තොරතුරක් කියන්නේ නැහැ. එයා කියනවා කියන්නේ Tamanට කකුලක් අවශ්‍යයි කියන කතාව පමණයි. කොහොම ටික කලක් යනකොට ඔය අධිමානසික සංගමයට අලුතින් සමාජික මහත්මයෙක් ඇවිත් තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ දවසක් අර අමනුෂ්‍යයා නැවතත් අර සංගමයේ රැස්වීමක් පැවැත්වෙන වෙලාවක, ඒ කියන්නේ සංගමයේ පිරිස එකතු වෙලා ඒගොල්ලෝ මේ අමනුෂ්‍යයෙන් ගෙන්නගෙන කතා කරන වෙලාවට ඒ සමාජිකයෙකුට ආවිෂ්ට වෙලා කියන්න පටන් ගන්න තියෙනවා. අලුතෙන් ආපු සමාජික මහත්මයාගේ නිවසේ යාට ඕන කකුල තියෙනවා කියලා. ඔන්න එතකොට විස්තර කියලා තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේ තැනැත්තා කලින් ජීවිතේ, يعني මේ අමනුෂ්‍ය ජීවිතයට පත් වෙන ඉස්සෙල්ලා ප්‍රේතාත්ම භාවය ලබන් ඉස්සෙල්ලා ඒ රටේ මුහුදුබඩ ප්‍රදේශයක වාසය කරපු මිනිස්සෙක්. මේ තැනැත්තා මත්පැන් ගන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. තිය රටවල් වල සමහර කාලවලදී බොහොම උත්සන්නව අර වඩදිය බාදී ඇති වෙනවා. වඩදිය ඇති වෙච්චාම රටේ අභ්‍යන්තරයේට මුහුදු ජලය ගලා එනවා. ඉතින් අන්න එහෙම අවස්ථාවකදී වඩදිය ගන්න කාලෙකදී මේ තැනැත්තා තමන්ගේ හිත මිත්‍රයෙකුගේ නිවසට ගිහිල්ලා හොඳටම මත්පැන් පානීය කරලා. ඒ කියන්නේ දැන් අර කකුලක් කිල්ලන ආමනුෂ්‍යයා වැරෙන් ඉස්සෙල්ලා මිනිසෙක් ඉන්නකොට තමන්ගේ හිත මිත්‍රයෙකුගේ නිවසට ගිහිල්ලා හොඳටම මත්පැන් පානය කරලා වෙරළද්දර පාරක් දිගේ පැමිණෙමින් ඉඳලා තියෙනවා. ඒ අවස්ථාවේදී අර වඩදිය වේගයෙන් ගලාගෙන ඇවිල්ලා අර පාර යට වෙන්නම මුහුදු වතුර ඇවිල්ලා මේ තැනැත්තා මත්පැනුත් පානය කරලා හිටියේ හොඳටම සිහි කල්පනාවක් නැහැ මුහුදු වතුරට අහුවෙලා මුහුදේ මුහුදට වැටිලා මරණයටපත් වෙලා තියෙනවා. කාලයකට පස්සේ කියන්නේ ටික දවසකට පස්සේ මේ තැනැත්තාගේ මృత ශරීරය වෙරළට ගොඩ ගහලා තියෙනවා. වෙරළට ගොඩ ගහලා තිබ්බහම අවශේෂ ඥාතිත මිත්‍රාදී මృత ශරීරය හඳුනාගෙන මේ මృత ශරීරය එතකොට කුණු වෙලා එදිමිලා කොටස් දියපත් වෙලා ගිහින් තියෙන අර හම්බ වෙච්ච ශරීර කොටස් ටික විතරක් පෙට්ටියක තැන්පත් කරලා භූම දාන කරලා තිබෙනවා. ඉතින් අර මොහොතට මේ ශරීරයේ වැටිච්ච වෙලාවේ මේ ශරීරයේ දියපත් වෙනකොට කොහොම හරි මුහුදුරල පහලට වෙන්නේ නැති එක කකුලක් වෙන් වෙලා ගිහින් තියෙනවා. එක කකුලක් අඩුවෙන් තමයි මේ ඥාතීන් විශ්ින් අර මృత ශරීරේ බොහොම දාන කළේ. ටික කාලයකට පස්සේ අර නැතිව තිබිච්ච කකුලේ ඇටෙත් වෙරළට ගොඩ ගහලා තියෙනවා. වෙරළට ගොඩ ගහලා තියෙනකොට මිනිස්සු මේක ඇහිඳාගෙන ශෙල්ලම් කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් එහෙම දෙයක් හම්බෙච්චාම මිනිස්සුන්ටත් ඒක විහිළුවක් නේ නේද? ඉතින් එක එක්කෙනා ඒක අතින් අත යවමින් මිනිස්සු ඔක ශෙල්ලමට පාවිච්චි කරලා තියෙනවා. කොහොම අතින් අත යනකොට ඒ කාලේ ඒ ප්‍රදේශයේ එක්තරා නිවසක් ඉදි කරමින් පැවතිලා තියෙනවා. දැන් මේ නිවස ඉදි කරමින් හිටපු බාසුන්න හැලා අතටත් අර කකුල් ඇටි හම්බ වෙලා තියෙනවා. මේගොල්ලෝ මොකද කළේ විහිළුවටත් එක්ක ඒක අර බඳින ගේ බිත්තියට තියලා කකුල් ඇටි බැඳලා තියෙනවා. ඊට පස්සේ දැන් ගේ බැඳේ කොහමද? අර මැරිච්ච මිනිස්සයාගේ කකුල් ඇටි බිත්තියට තියලා. දැන් ගේ හදලා ඉවර වෙලා ගේ වැඩ සම්පූර්ණ කරලා ඒ ගේ හදපු උදවිය පදිංචි වුණා. පදිංචි වෙලා හිටියට ඒගොල්ලොන්ට වැඩි කලක් ඉන්න බැරුව ගියා. මොකද ඒකට හේතුව ඒ ගේ රාත්‍රී කාලේ නොඑක් ශබ්ද බද්ද ඇහෙනවා. අද්භූත විදිහේ නොඑක් දේවල් ඒගෙයි සිද්ධ වෙනවා. ඉතින් මේ අය අරගේ අතහැරලා ඒගේ තවත් කෙනෙකුට විකුණලා වෙනත් ප්‍රදේශයකට ගියා. දෙවනුවට ඒ නිවසමෙලදී ගත්තේ අර අදිමානිසික සංගමයට අලුතෙන් බැඳිච්ච සමාජිකත්වයේ ලබා ගත්ත තැනැත්තා. එතකොට අර අමනුෂ්‍යයා ඉඳන් කිව්වා ඔබේ නිවසේ තමයි මට ඕන කකුල තියෙන්නේ කියලා. එතකොට එයාට අර කකුල ලබා ගන්න බැරුව තමයි ගේ නොඑක් විදිහේ සාද්දපද්ද කරමින් හොල්මන් කරමින් ඉඳලා තියෙන අර තමන්ගේ කියන හැඟීමෙන් කකුලට බැඳී ගිහින් තිබුණානේ. එයා දැනගත්තා මගේ ශරීරය භූම දාන කරනකොට භූම දාන කරේ කකුලක් නැතුව නමුත් මට කලින් කකුලක් තිබුණා. ඉතින් දැන් මගේ කකුල ලබා ගන්න ඕනේ කියලා අර දි รา පත්තන යට කෑල්ල වෙනුවේ එතකොට මොකද කළේ අර මිනිස්සුන්වත් කලබල කරලා බය ගන්නලා කරලා කොහොම හරි ඉඳන් කිව්වා දැන් මට කකුල් ඇටේ ලබා දෙන්න ඕනේ කියලා. දැන් එතකොට මේ කකුල් ඇටේ කොතනක තියෙනවද කොයි බිත්තියක තියෙනවද කියන එක දැනගන්න ක්‍රමයකුත් නැහැ. පස්සේ මේ සංගමේ පිරිස මේ ගැන උනන්දු වෙලා කොහොම හරි අර ගේ හදපු වාසුන් හේවත් සොයාගෙන තියෙනවා. සොයාගෙන යාගෙන් තොරතුරු විමසනකොට යා කියලා තියෙනවා. ඒ කතාව ඇත්තක්. ඒ ගේ හදන කාලේ කෙනෙක්ගේ මේ මිනි ඇටයක් අතින් අත යමින් තිබුණා. ඉතින් මේ ගේ හදන ඇත්තනටත් ඒ අතින් අත මිනි ඇටේ පැමිණියා. ඒක නිසා යට කෑල මේ බිත්තියට තබා බැඳයි කියලා එතනත්තා එතන පෙන්නලා තියෙනවා. පස්සේ මොකද කළේ? බිත්තිය කඩනකොට අර මිනි ඇටේ හම්බ වුණා. කකුල් ඇටේ හම්බ වුණා. කකුල් ඇටේ හම්බුණායින් පස්සේ මොකද කළේ? අර සංගමේ පිරිස එකතු වෙලා ඒකත් නැවත පෙට්ටියක තැන්පත් කරලා බොහොම ගෞරව විදිහට ඒ අයගේ ආගමානුකූල චාරිත්‍ර સિદ્ધ කරලා නැවත වරක් බොහොම දාන කළා. ඊට පස්සේ නැවතත් අර අමනුෂ්‍යයා මේ සංගමයට ඇවිල්ලා කතා කරනවා. ඒ අමනුෂ්‍යයා කියනවා කියන්නේ බොහොම දානය කරන වෙලාවේ අර කකුල් ඇටේ බොහොම දානය කරන වෙලාවේ යත් ඒ ස්ථානයේ හිටියා සොහොන්පලේ යත් මේ සිද්ධිය බලාගෙන හිටියා. දැන් ඉතින් යාටගේ කකුල හම්බ වුණා. දැන් ඉතින් යා යනවායි කියලා ආචාර දක්වලා ඒ පිරිසෙන් වෙන් වෙලා යනවා. එතකොට බලන්න මේ තැනැත්තා අර තමන්ගේ කියන සංඥාවෙන් මේ දි รา පත් වෙලා කුණ වෙලා යන මිනියට ඒකට කොච්චර බැඳී හිටියද කියන කාරණේනේ. ඉතින් ඔන්න ඔය වගේ බොහෝ වෙලාවට පින්වත්නි අපට නොඑක් සිද්ධීන් අහන්න දකින්න ලැබෙනවා. ධර්මයේ නොදන්නා කම නිසා මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කුණ වෙලා දි รา පත් වෙලා පොළොවට පස්සලා යන මේ කයට බැඳී සිටීම නිසා බොහෝ දෙනෙක් ගිහිල්ලා නිරේ උපදිනවා. එහෙමත් නැත්තම් තිරිසං අපාය උපදිනවා. එහෙමත් නැත්නම් പ്രേත ලෝකෙ උපදිනවා. ඒ කර්මයන්ගේ ස්වභාවය අනුව. ඉතින් සමහර කෙනෙක් තමන්ගේ කයට තියෙන බැඳීම නිසා പ്രേත ලෝකවල උපදින්න වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේ තවත් කතා ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා බුද්ධ කාලයට අයත් කතා ප්‍රවෘත්තියක්. එක්තරා පාංශුකූලික භික්ෂුන් වහන්සේ නමක් සොහනක් අද්දර කුටියක වාසය කළා. පාංශුකූලිකයි කියලා කියන්නේ තැන් තැන් වල දි รา පත් වෙමින් පවතින විෂිකල්ලා දාලා තියෙන රෙදි කෑලි එකතු කරගෙන සිවුරු මහල පොරවන භික්ෂුන් වහන්සේලාට කියන පාංශුකූලික භික්ෂූන් කියලා. පාංශුකූල සිවුරු පොරවන නිසා පාංශුකූලික භික්ෂූන්‍යයි කියලා කියනවා. ඉතින් අන්න ඒ විදිහට තන තන දාලා තියෙන රෙදි කෑලි එකතු කරගෙන සිවුරු මහල පොරවන භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ සොහනක් අද්දර කුටියක වාසය කළා. දවසක් මේ ස්වාමින් වහන්සේ දැක්කා ඒ සොහනට ගෙනත් දාලා තිබෙන අලුත් මృత ශරීරයක්. කොහොම හොඳ රෙද්දකින් මේ මృత ශරීරය වසා පොරවා තිබුණේ. මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා මේ රෙද්දත් වස්ත්‍රයත් අලුත් ඒ නිසා තමන් වහන්සේට සිවුරක් මසා ගැනීමට බොහොම හොඳයි මේ පාංශු කූලික වස්ත්‍රය කියලා. දැන් ඉතින් අයිතිකාරයෙක් ඇත්තේ නැහැනේ. මృత ශරීරයේ වහලා පොරවා තියෙනකනේ. මේ ස්වාමින් වහන්සේ අර වස්ත්‍රය ගත්තා. ගන්න සූදානම් වුණා. ගන්න සූදානම් වෙනකොට පින්වත්නි අදහා ගන්න බැරි දෙයක් සිද්ධ වුණා. මොකද්ද වුනේ? මේ මృత ශරීරය නැගිටලා වාඩි වෙලා කතා කරන්න පටන් ගත්තා. දැන් බලන්න අද කාලේ එහෙම එහෙම සිද්ධියක් වුණොත් එහෙම නේද? නමුත් මේ ස්වාමින් වහන්සේ භාවනා කරන කෙනෙක් නිසා බය වුණේ නැහැ, තැතිගත්තේ නැහැ. මේ මృత ශරීරයේ වාඩි වෙලා කතා කරනවා භික්ෂුව භික්ෂුව ඔය වස්ත්‍රේ ගන්න එපා කියලා කියනවා. නමුත් ඉතින් මృత ශරීරයක් වහලා තිබිච්ච වස්ත්‍රයක්නේ. මේ ස්වාමින් වහන්සේ ඒ ගැන තැකීමක් කළේ නැහැ. අර මිනිය වහලා පොරවා තිබිච්ච වස්ත්‍රය අතට ගත්තා. අතට ගත්තායින් පස්සේ වාඩි වෙලා හිටපු මృత ශරීරය නැගිට්ටා. දැන් මේ මృత ශරීරය කැලින් හිටගෙන ඉන්නවා. කැලින් හිටගෙන පස්සෙන් එන්න පටන් ගත්තා. දැන් මේ ඇතන්ට එහෙම අත්දැකීමක් ලැබුණොත් එහෙම මృత ශරීරයක් පස්සෙන් ඇවිදන් එන්න පටන් ගත්තොත් එහෙම අඩියක් දෙකක් යන්නේ ඉස්සෙල්ලා මේ අය මරණයටපත් වෙනානේ. ඇයි අර මිනිහා පස්සෙන් එනවායි කියලා ඒ වෙලාවෙම හෘදයා බාධයක් හටගෙන මේ ජීවිතෙන් අතරින් ඉන්න කෙනා වුණත් මරණයටපත් වෙන්න පුළුවන් බිය නිසා. නමුත් මේ ස්වාමින් වහන්සේ බියටපත් වුණේ නැහැ. අර වස්ත්‍රයත් අරගෙන තමන් වහන්සේ වැඩි ඉන්න කුටියට ආවා. කුටියට ඉක්මනින් ඇවිල්ලා මృత ශරීරයේ පස්සෙන් එන නිසා කුටියේ දොර වැහුවා. කුටියේ දොර වහපු හැටියෙන් මృత ශරීරයේ පෙරෙල්ලා අනිත් පැත්තට වැටුණා. වැටිච්චාම දැන් මේ වික්ෂුන් වහන්සේ කල්පනා කළා හරි අසිරිමත් සිද්ධියක් උනේ කවදාවත් අහලා දැකපු නැති සිද්ධියක්. වස්ත්‍රය ගත්තා මృత ශරීරේ නැගිටලා පස්සෙන් ආවා. ඉතින් දැන් එතකොට මම මේ තනත්තා සතු වස්ත්‍රය ගැනීමෙන් මට වරදක් සිද්ධ වුණාද? මම සොරකමක් කළාද කියලා මේ භික්ෂුන් වහන්සේට විපිලිසර භාවයක් ඇති වුණා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම මේක භාගිතුන් වහන්සේගෙන් අහන්න ඕන මට මේකෙන් වරදක් ඇවතක් සිද්ධ වුණාද කියලා අසා දැනගන්න ඕනේ කියලා භාගිතුන් වහන්සේ වෙත ගිහිල්ලා වන්දනමාන කරලා සිද්ධ වෙච්ච ප්‍රවෘත්තිය සැලකර හිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මියගිය අය ශාන්තක දී ගැනීමෙන් සොරකමක් වෙන්නේ නැහැ. මොකද එයාගේ අයිතිය අතහැරලානේ මෙලොවට තිබිච්ච අයිතිය අතහැරලානේ මරණයටපත් උනේ. ඒක නිසා ඒක සොරකමක් වෙන්නේ නැහැ. ඒ වුණත් මේ මృత ශරීරයට ඒ මృత ශරීරය කලින් අයිතිව හිටපු තැනැත්තා ආවිෂ්ට වෙ හිටියා. ඒ කියන්නේ අර ජීවතුන් අතර හිටපු මිනිස්සයා මරණයටපත් උනේ තමන් ඇඳගෙන පරෝගෙන හිටපු වස්ත්‍රයට ඇල්මින්ය කියලා භාගිතුන් වහන්සේ වදාළේ වෙලාවේ. ඒ කියන්නේ අර තැනැත්තා ජීවතුන් අතර ඉන්නකොට තමන්ගේ අර වටිනා වස්ත්‍රයට ඇල්මෙන් ඉඳලා තියෙනවා ආසාවෙන් ඉඳලා තියෙනවා. එයා මැරෙන වෙලාවෙත් ඇඳගෙන ඉඳලා තියෙන මේ වටිනා වස්ත්‍රය. ඉතින් එයාට මැරෙන වෙලාවෙත් කල්පනා වුණේ අනේ මං ඇඳගෙන ඉන්න වස්ත්‍රය කොච්චර වටින එකක්ද කියලා. ඉතින් මැරෙන මොහොතේ. ඉතින් ඒක අරමුණු කරගෙන ලෝභ සිතක් ඇති වුණා. ලෝභ සිතක් මුල් වෙලා ප්‍රතිසන්දිය ලැබුණේ කොහේද? අන්න പ്രേත අපායේ. ඒක නිසා ඒ പ്രേතයා තමන් ඇලුම් කරන වස්ත්‍රයට ආශාවෙන් අර මృత ශරීරයට අධිග්‍රහිතව හිටියා. මృత ශරීරයට ආවිෂ්ඨ වෙලා හිටියා. මල සිරුරේ තමයි මේ ප්‍රේතය හිටියේ. ඒක නිසා තමයි අර තමන් ඇලුම් කරන වස්ත්‍රය වික්ෂුන් වහන්සේ නමක් ගන්නවා දැක්කහම අර ප්‍රේතයා මල සිරුර උස්සගෙන නැගිට්ටා. නැතුව මල සිරුර ගමන් කළා නෙමෙයි. මේ ප්‍රේතයා තමයි මල සිරුරත් ඔසවාගෙන මේ වික්ෂුන් වහන්සේගේ පස්සෙන් ආවේ. ඇවිල්ලා අර වික්ෂුන් වහන්සේ කුටියට ඇතුල් වෙලා කුටිය දොර වහගත්තනේ. කුටිය දොර වහගත්තාම මේ ප්‍රේතයාට හිතිලා තියෙනවා දැන් නම් මේ වස්සේ ලැබෙන්නේ නැහැ. මේක තමයි භික්ෂුන් වහන්සේ ගත්තා කියලා. එයාට අර ප්‍රේතයාට වස්ත්‍රය ගැන තිබිච්ච ආසාව ඒ වෙලාවේ අතහැර දමන්න සිද්ධ වුණා. අතහැර දාලා ගිය නිසා මృత ශරීරයත් එතනම බිම පතිත වුණා කියලා බුදුරජාණන් වහන්සේ මේකේ අභ්‍යන්තරයේ සිද්ධ වෙච්ච සිද්ධිය භික්ෂුන් වහන්සේලාට එලිදරව් කළා. එලිදරව් කළා මතක් කිරීමක් කළා, අවධාරණය කිරීමක් කළා. මృత ශරීරයේ තරමක් කුණු වෙනකන් මේ මృత ශරීරයට පොරවා තියෙන වස්ත්‍ර ගන්න යන්න එපා. මොකද ඒකට හේතුව අර සමහර විට මැරිච්ච කෙනා ඒ ශරීරය ඇසුරු කරගෙන ඒ ශරීරයට ආවිෂ්ඨ වෙලා ටික කලක් ඉන්න පුළුවන්. ආන්න ඒ වගේ බලන්න එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය මේ කුණු කය කුණු කයක් බව නොදක අවබෝධ කර නොගෙන ශාර්පියව හතර දිනේ බව ආදීන වශයෙන් අවබෝධ කර නොගෙන මේ ශරීරය හා මේ ශරීරයට බැඳී තියෙන සතර මහා ධාතුන්ට තියෙන ආශාව නිසා බොහෝ දෙනෙක් මිය පරලොව ගිහිල්ලා ඔන්න ඔය වගේ දුක්ඛිත බොහෝම පීඩාකාරී ආදුභාවයන්ට ජීවිත වලටපත් වෙනවා. ඇතැම් විට එක්ක නිරේ යන්න පුළුවන් නැත්තම් ප්‍රේත ලෝක යන්න පුළුවන්. එහෙමත් නැත්තම් ජේෂාන් අපාය උපදින්න පුළුවන්. සමහර විට මේ සතර මහා ධාතුන්ට තියෙන බැඳීම නිරේ ගිහින් උපදින්නත් හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ වාසය කළා සුභානමින් මහරහත් මෙහෙණින් වහන්සේ නම. දවසක් මේ සුභා මහරහත් මෙහෙණින් වහන්සේ පිරිසර ප්‍රදේශයක කියන්නේ මේ පාළු ප්‍රදේශයක ජනශූන්‍ය ප්‍රදේශයක විවේක තැනක නිටන් වැඩම කරනකොට එක්තරා සල්ලාල පුරුෂයෙක් ඇවිල්ලා මේ සුභාතරණින් වහන්සේ යන මග අහුරාගෙන හිටගත්තා. හිටගෙන කිව්වා තරණින් වහන්සේට කියනවා භික්ෂුණිය ඔබ වහන්සේ බොහොම තරුණයි. ඔබ වහන්සේ තාම හොඳට කම්සුව විඳින්න පුළුවන් සුදුසු වයසේ ඉන්නේ. ඉතින් මේ තරුණ කාලයේ මහාන වෙලා මහානදම් පිරීමෙන් ඇති වැඩේ මොකද්ද? එන්න යන්න මාත් එක්ක මාත් එක්ක ගිහින් කම්සු විඳින්න එන්න කියලා නොනිසි ආයුතු යෝජනාවක් කළා. ඉතින් මේ සුභා රහත් මෙහෙණින් වහන්සේ අර සල්ලාල පුරුෂයාගෙන් ඇහුවා ඔබ මගේ කුමන දෙයක් දැකලාද මේ කයට ඇලුම් කරන්නේ කියලා. අර සල්ලාල පුරුෂයා ඉඳන් කිව්වා මම ඇලුම් කරන්නේ ඔබතුමියගේ ලක්ෂණ S2කට. බලන්න ওই ලක්ෂණ S2 මැණික් කැට දෙකක් වගේ කොච්චර ලක්ෂණට බබලනවාද? ওই ඇස් දෙක දැක්කලා දැකලා තමයි මම ඔබතුමියට ඇලුම් කරන්නේ කියලා කිව්වා. ඉතින් සියලු ආශාවන් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කාය පිළිබඳව තිබිච්ච සියලුම බැඳීම් මමත්වයන් දුරු කරලා හිටපු ඒ සුභාරහත් මෙහෙණින් වහන්සේ ආ මෙන්න ඔබ ඇලුම් කරන ඇස් දෙක කියලා තමන් වහන්සේගේ ඇඟිලි තුඩු තමන් වහන්සේගේ මේ අක්ෂි ගෝප වලට ප්‍රවිෂ්ඨ කරලා ඇස් රොඳ දෙක ගලවලා අර මිනිසයාගේ අතේ තැබුවා. ඒ මිනිසයා පුදුම වෙලා බය වෙලා බලාගෙන හිටියා. මොකද සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද නේ? සාමාන්‍ය කෙනෙක් තමන්ගේ ඇස් දෙකට කොච්චර ඇලුම් කරනවද? නමුත් මේ ඇස් දෙක නිසාම කොච්චර දුක් විඳින්න සිද්ධ වෙනවද? දැන් ඇස් දෙකේ ප්‍රසාද රූපේ පවා සතර මහා ධාතුන්ගෙන් හැදී තියෙන ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, කය. ඉතින් මේ සාමාන්‍යයෙන් ධර්මය නොදන්නා මිනිස්සු මේවා බොහොම වටිනා වස්තු හැටියට තමයි සැලකන්නේ. නමුත් ධර්මය අවබෝධ කළා වූ සතර මහා භූතයන් සර්පියෝ හතර දිනක හැටියට අවබෝධ කරගෙන හිටියා වූ සුභාරහත් මෙහෙණින් වහන්සේට මේ කුණු වෙලා යන ඇස් දෙක පිළිබඳ අර පුරුෂයාට වාගේ ආශාවක් කැල්මක් තිබුණේ නැහැ. ඒ නිසා ඔන්න ඔබ අයලුම් කරන ඇස් දෙකයි කියලා ලබා දුන්නා. ඉතින් අර සුභාරහත් මෙහෙණින් වහන්සේට නොඑක විදිහෙන් කරදර කරන්ට යාම නිසා ඇතැම් විට ඒ තැනැත්තා මරණින් පස්සේ දුගතිගාමී වන්නට ඇති. ඒ වගේම උපලවන්නා මහරහත් මෙහෙණින් වහන්සේට නොඑක විදිහට කරදර කළා වූ මිනිසෙකුත් ඒ විදිහටම දුගතිගාමී වෙච්ච බව සඳහන් වෙනවා. ඔන්න ඔය විදිහට පින්වත්නි අපිට තේරුම් ගන්න පුළුවන් මේ කතා වස්තුන්ගෙන් ධර්මය නොදන්නා අඥාන මිනිස්සුયો මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ කයෙහි තියෙන යථා ස්වභාවය අවබෝධ කර නොගෙන කොච්චර දුක් ඇති කර ගන්නවද මෙලෝ වශයෙන් උත් පරලෝ වශයෙන් උත් එතකොට දැන් බලන්න අපි සෑම දිනාමත් මේ ජීවිතේ නොඑක් විදිහ විශේෂයෙන් මේ ගිහි ජීවිත ගත කරන මේ පින්වතුන් උදේ හවස නොඑක් කර්මාන්ත රැකී ආරක්ෂා සිද්ධ කරමින් පාන්දර 3ට 4ට අවදි වෙලා සමහර කියාවට යන්න ඕන දුර බැහැර යන පින්වතුන් ඊළඟට ඊටාම ඉදිරි වැටලා ගෙවල් දොරවල් කලා පැමිණෙන්න ඕන ඊළඟට ගෙවල් දොරවල් වල කිසිම විවේකයක් නැතුව දහසකුත් එකක් වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා අපේ මෑණිවරුන්ට නොඑක් විදිහේ වැඩ කටයුතු සිද්ධ කරන්න වෙනවා ගෙවල් දොරවල් වල දූ දරුවන් බලාගන්න වතු පිටිවල වැඩ, ගෙවල් දොරවල් වල වැඩ මේ ඔක්කොම තියෙන්නේ කුමක් නිසාද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිසා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නොතිබුණා නම් මේ භෞතික කය තියෙනවද? නැහැ. රූප ශබ්ද ගන්ධ රාශි ස්පර්ශ තියෙනවද? ඒත් නැහැ. ගේදොර වතු පිටි ඉඩ කඩන් තියෙනවද? ඒත් නැහැ. රැකී ආරක්ෂා කරන්න අවශ්‍යද? ඒත් නැහැ. එහෙනම් තේරුම් ගන්න ඕන සර්පය හතර දිනාටත් වඩා උග්‍ර කරදරයක් අපිට මේ සතර මහා ධාතුන් නිසා දැනටත් ලැබී තියෙනවා. ඉතින් නිරේ පහළ වුණොත් එහෙම, තිරිසන් ලෝකේ පහළ වුණොත් එහෙම, අර වගේ ප්‍රේතේ වෙලා උපන්නොත් එහෙම ඊටත් වඩා සිය දහස් ලක්ෂ වාර ගුණයකින් අපිට මේ සතර මහා ධාතුන් නිසා මහා දුකක් අත්විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් දැන් වඩා හොඳ මොකද්ද මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපකයක් නැවත වරක් ලබා ගන්න එකද හොඳ නැත්නම් මේකෙන් මිදෙන එකද හොඳ? අන්න මිදෙන එක හොඳයි. එතකොට අර රජුරුවන්ගේ සතුරු පුරුෂයා සර්පය හතර දෙනා බලාගෙන ඉන්නකොට ඒ තැනැත්තාට යහපත උදා කරන්න කැමති කෙනෙක් ඇවිල්ලා කිව්වනේ අනේ ඔය සර්පියෝ හතර දෙනා බලාගෙන ඉන්න එපා. රජතුමා සන්තෝෂයෙන් ඔය සර්පියෝ හතර දෙනා දීලා තියෙනවා නෙවෙයි. මරන්නයි ඔය සර්පියෝ හතර දෙනා දීලා තියෙන නිසා ඔය සර්පයන්ගෙන් බේරී පලා යන්නේ කියලා කරුණාවෙන් කෙනෙක් මතක් කළානේ. අන්න ඒ වගේ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා කරුණාවෙන් යුක්තව ශ්‍රාවකීන්ට අනුශාසනා කළා. වික්ෂු වික්ෂුණී උපාසාසිකා කියන සිවණක් පිරිසටම කරුණාවෙන් අනුශාසනා කළා මහණෙනි ඔය පඨවි ධාතුව අනිත්‍යයි අනිත්‍ය වූ පඨවි ධාතුව දුකට අයිති අනිත්‍ය වූ දුක්ඛ වූ මේ පඨවි ධාතුව මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමේ නිසා මේක අතහැරලා දමන්නට කියලා භාවිතුන් වහන්සේ වදාලා. දැන් පඨවි ධාතුව කියන එක ගැන මේ පින්වතුන් දාන්නවා. පඨවි ධාතුව කියන්නේ තද ගතියෙන් යුක්ත, රළු ගතියෙන් යුක්ත, ගොරෝසු ගතියෙන් යුක්ත මේ ශාරීරියේ තියෙන කෙස්ලොම් නියදත් සම්මාස්නහර ආදී කොටස් වල බහුලව තියෙන ඒ තද ගතිය, රළු ගතිය, ගොරෝසු ගතියට තමයි සාමාන්‍ය පඨවි ධාතුව කියලා කියන්නේ. ඒ වගේම ආපෝ ධාතුව කියලා කියන්නේ මේ ශරීරයේ තියෙනවනේ වැగిරෙන සුළු යමක් එකට බැඳ තබන තරලමේ දේවල්, පිත්සෙම් ශරවලේ දහඩිය මේද ආදී ඒවැය බහුල වශයෙන් තියෙන්නේ ආපෝ ගුණයයි. ඒ වගේම මේ ශරීරයේ තියෙන උණුසුම ශිශිල ඒක ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි. ඒ වගේම මේ ශරීරයේ තියෙන ආශ්වාස ප්‍රශ්වාස වාතය අංගපසංග තුල පිරී තිබෙන වාතය, කුෂේ බඩවැලේ තියෙන වාතය, ඒවා කොහොම වායෝ ධාතුවයි. වායෝ ධාතුවේ ස්වභාවය යමක් පුම්බවන දරා සිටින ගතියයි. ඒ වගේම චලනය කරන ගතියත් වායෝ ධාතුවේ ගුණයක්. ඉතින් ඔන්න ওই ලක්ෂණ හතරෙන් යුක්ත පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුව හේතු ප්‍රත්‍යයන් නිසා හටගෙන ඇති බැවින් අනිත්‍යයි. අනිත්‍ය වූ මේ සතර මහා ධාතු නිරන්තරයෙන්ම සත්‍ය පෙළෙන බැවින් දුක්ඛයි. අනිත්‍ය වූ දුක්ඛ වූ සතර මහා ධාතුන් තමාගේ වශයෙන්ෙහි නොපවතින නිසා අනාත්මයි මහණෙනි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා කළේ අර සර්පය හතර දෙනෙක් බඳු සතර මහා ධාතුන් අතහැරලා දාලා සතර මහා ධාතුන්ගෙන් පූර්ණ වශයෙන්ම නිදුනා වූ ඒ ශාන්ත ප්‍රණීතු අජරාමර සංඛ්‍යාතුතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහායි. ඒ නිසා මේ පින්වතුන්ලා තදිෂ්ඨාන තබා ගන්නට ඕන අපට පුළුවන් නම් මේ ජීවිතයේ තුලදීම සර්පය හතර දෙනෙක් බඳු මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන සතර මහා ධාතුන්ගෙන් පූර්ණ වශයෙන්ම මිදුණා වූ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගන්නටම අපට මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනාව පිටුවා ගන්නට ඕන. ඒ වගේම ඊළඟට සඳහන් වුණා දැන් මේ මිනිසයා රජතුමාගේ සතුරු පුරුෂයා සර්පිය හතර දෙනාට බය වෙලා පලා යනකොට වදකිව පස් දෙනෙක් පස්යෙන් එළවාගෙන එනවයි කියවනේ. භාග්‍යතුන් වහන්සේ වදාලා පංච වදකා පච්චත්තිකාතිකෝ භික්කවේ පංචන්නේ පංචන්නේ තං උපාදානක් කන්දානං අදිවචනං. සේයති දං රූපෝපාදානක් කන්දස්ස වේදනෝපාදානක් කන්දස්ස සංයුපාදානක් කන්දස්ස සංඛාරූපාදානක් කන්දස්ස විඥානෝපාදානක් කන්දස්ස එයින් වදාලේ මහණෙනි අර මිනිසයා පිටිපස්සේ සතුරු වදකයෝ පස් දෙනෙක් එලවාගෙන එනවා කිව්වනේ. ඔය සතුරු වදකයෝ පස් දෙනා කියලා කිව්වේ අනිකකට නොවේ. මේ රූපෝපාදානස්කන්ධයටයි. වේදනෝපාදානස්කන්ධයටයි. සංයුපාදානස්කන්ධයටයි. සංඛාරෝපාදානස්කන්ධයටයි. විඤ්ඤාණෝපාදානස්කන්ධයටයි සතුරු වදකයෝ පස් දෙනායි කියලා කිව්වේ. එයින් රූපපාදානස්කන්ධය කියලා කියන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරත් උපාදාය රූප සූවිසත් එක්ක එකතු වෙච්ච අටවිසි රූපය ඊළඟට අටවිසි රූපය අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දොර ළඟ කියන මේ 11 ආකාරයට අනුවම සලකා ගන්නකොට ඒට කියනවා රූපස්කන්ධය කියලා මම මාගේ මාගේ ආත්මයේ වශයෙන් උපාදානයෙන් බැඳී ගියාම කියනවා රූප උපාදානස්කන්ධය කියලා. ওই දිහටම තේරුම් ගන්නට ඕන අරමුණු රස විඳීම වශයෙන් ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා තමයි වේදනාස්කන්ධයට අයිති වෙන්නේ වේදනාත් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුරළඟ කියන මේ 11 ආකාරය අනුව සලකන කොට කියනවා වේදනාස්කන්ධය කියලා. මම මාගේ මාගේ ආත්මයේ වශයෙන් දැඩිශේ ග්‍රහණය කර ගන්නා නිසා කියනවා වේදනුපාදානස්කන්ධය කියලා. ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕන අවශේෂ ස්කන්ධ සම්බන්ධයෙන් උත් උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. ස්කන්ධය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයටත් ඊළඟට ආධ්‍යාත්මික බාහිර ගොරෝසුසියුම් හීන ප්‍රණීත දුරළඟ කියන පවතින ආකාර 8ත් අනුව 11 ආකාර වූ පැවැත්මට කියනවා ස්කන්ධය කියලා. නැත්නම් 11 ආකාර වූ රාශියට සමූහයට කියනවා ස්කන්ධය කියලා. උපාදානය කියලා කියන්නේ උපාදාන සහිත සත්‍යෝ මේ පංචස්කන්ධය මමයි කියලා මාගේ කියලා මාගේ ආත්මය කියලා වර්ධවා දැඩිශේ ග්‍රහණය කරගෙන ඉන්න නිසා කියනවා උපාදානස්කන්ධය කියලා. එතකොට උපාදානස්කන්ධ පහක් තියෙනවා. මේ මොනවද උපාදානස්කන්ධ පහ? සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූප රූපකය. ඒක එක උපාදානස්කන්ධයක් රූප උපාදානස්කන්ධය. ඒ වගේම නාමස්කන්ධ වශයෙන් හතරක් තියෙනවා. මොනවද? වේදනා සංඥා සංස්කාර විඥාන වේදනායි කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මුල්ව යම් ස්පර්ශයක් ඇති වෙච්චාම ඒ ස්පර්ශය ඇති වෙන්න හේතු වෙච්ච රූපය නැත්තම් අරමුණ මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් පංචඅද්වාරයන්ට රූපීමය අරමුණු පහක් තියෙනවා ඊළඟට මනෝද්වාරයට අරමුණු වන තියෙනවානේ නාම රූප වශයෙන් එන අරමුණු දෙගණීම අරමුණු අන්න ඒ අරමුණු දැනිච්චාම ස්පර්ශය ඇති වෙනවානේ. ඒ ස්පර්ශයට ඇති වෙන්න හේතු වෙච්ච අරමුණු මුල් කරගෙන ස්පර්ශය ඇතිවීම වශයෙන් වේදනාව හට ගන්නවා සැප හෝ දුක් හෝ උපේක්ෂා හැටියට. අනේ සැප දුක් උපේක්ෂා වේදනාවන්ගේ රාශිය සමූහය කියනට කියනවා වේදනා ස්කන්ධය කියලා. සංඥායයි කියලා කියන්නේ අරමුණු හඳුනා ගැනීමට රූප හඳුනා ගැනීම රූප සංඥා, ශබ්දය හඳුනා ගැනීම ශබ්ද සංඥා, ගන්ධය හඳුනා ගැනීම ගන්ධ සංඥා රස හඳුනා ගැනීම රස සංඥා පහස හඳුනා ගැනීම පොට්ටබ්බ සංඥා මනසට අරමුණු වන දේ හඳුනා ගැනීම ධම්ම සංඥා. ඔන්න සංඥා රාශිය අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුරලංග කියන ආකාර 11 අනුව සලකනකොට සංඥා ස්කන්ධය කියලා කියනවා. සංස්කාරය කියලා කියන්නේ එතන වේදනා සංඥා දෙක හැර චෛතසික ධර්ම තවත් 50ක් තියෙනවා සිතා යෙදෙන. අන්න ඒ චෛතසික 50ට කියනවා සංස්කාරය කියලා. ස්කන්ධය කියලා කියන්නේ අර 11 ආකාරයට සංග්‍රහ වෙච්චාම ඒ රාශියට සංස්කාර ස්කන්ධය කියනවා. විඥානය කියලා කියන්නේ අරමුණු දැනීමටයි. අරමුණු දැනගන්න පුළුවන් වෙන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ద్వාරහය මුල් කරගෙන පහළ වෙන සිත් නිසායි. අන්නේ ద్వාරහය මුල්ව පහළ වෙන සිත් වලට කියනවා විඥානයි කියලා. ඒ විඥානයත් අරමුණු දැනීමත් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුරළඟ කියන 11 ආකාරය අනුව සංග්‍රහ වෙච්චහම රාශියක් සමූහයක් බවට පත් වෙනවා. අන්න ඒ විඥානස්කන්ධයත් තමන්ගේ වශයෙන් මම මේ කියලා උපාදානය කරගෙන ඉන්න නිසා විඥාන උපාදානස්කන්ධය කියලා කියනවා. ඉතින් කොටින් සලකනවා නම් ඔන්න ඕකයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයත් ඒ වගේම වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාම ධර්මත් ඔය සමූහය නාම රූප සියල්ල එකතුව පංච උපාදානස්කන්ධයයි. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? අපේ මේ ජීවිත පැවැත්මයි නේද? අපිට තියෙනවා බාහි මේ ගොරෝසු කය. මේ මිනිස්සුන්ගේ ශරීර ගොරෝසු ශරීරනේ ඒ නිසා අපිට තියෙනවා මේ ගොරෝසු රූපයෙන් හැදිච්ච කය. ඒ වගේම අපිට තියෙනවා අරමුණු දැනීම වශයෙන් ඇතිවෙන සිත්. විඥානෙ. ඊළඟට ඒ අරමුණු දැනීම නිසා ඇතිවන සැප දුක් උපේක්ෂා වේදනා තිබෙනවා. වේදනා. ඊළඟට ඒ අරමුණු හඳුනා ගැනීම තිබෙනවා සංඥා. ඒ හඳුනා ගන්න අරමුණු වලට අනුව චේතනා ආදී අවශේෂ චෛතසික ධර්ම ඇති වෙනවා. සංස්කාර. ඉතින් ඔන්න ඔය විදිහේ ජීවිත පැවැත්මක් තමයි අපට උරුම වෙලා තියෙන්නේ. අපි මේ මමේ මාගේ මාගේ ආත්මය කියලා වරදවා හිතුවට එහෙම දෙයක් නෙවෙයි අපි මේ ජීවිත පැවැත්මයි කියලා කියන්නේ. නාම රූප ධර්මයන්ගේ නැත්නම් මේ ස්කන්ධ පංචකයේහි ඒක රාශී වීමක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මේ මමයි කියලා සලකන්න මෙහි ඇති දෙයක් ඇත්තේ නෑ. අපි මේ මමයි කියලා වරදවා ගන්නෙ මේ ස්කන්ධ පංචකයයි. මේ ස්කන්ධ පංචකය තමයි පින්වත්නි අපවාස්සේ හැම වෙලේම මේ දුක ඇති කරගෙන එළවාගෙන පැමිණෙන්නේ. දැන් බලන්න අපට උපත නිසා යම් තාක් දුක් හටගත්තා නම් ඒ දුක් සියල්ල හටගත්තේ කුමක් නිසාද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හට ගැනීම නිසා ඊළඟට අපි හැම දිනාටම වයසට යන්න සිද්ධ වෙනවා දැනටමත් වායෝ වෘද මෑණිවරු පියවරු සිටිනවා ඒ වායෝ වෘද මෑණිවරුන්ට පියවරුන්ට වායෝ වෘද භාවයේ නිසා වයස්ගත වීම නිසා තිබෙන්නේ පහසුවක්ද අපහසුවක්ද අපහසුවක්. ඒ කියන්නේ ඉස්සර වගේ වැඩපල කරගන්න බෑ. කන ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, යාය ගන්න අමාරුයි. ඊළඟට අනික් අයගේ ආධාර උපකාරයෙන් ජීවත් වෙන්න යපෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ වයෝ වෘද බව ශපක්ද දුකක්ද? ඒක දුකක්. ඒ දුක ඇති වෙලා තියෙන කුමක් නිසාද? මේ පංච උපාදානස්කන්ධය නිසා. ඊළඟට මරණයටපත් වීම ශපක්ද දුකක්ද? තමන්ගේ ඉන්න දූ දරුවෝ ඥාති හිත මිත්‍ර ආදීන් අතහැරලා දාලා මෙලවින් නොදන්නා පරලෝකට යන්න සිද්ධ වීම ශපක්ද දුකක්ද? දුකක්. ඒ දුක ඇති වෙලා තියෙන කුමක් නිසාද? අන්න මේ පංච උපාදානස්කන්ධය හටගත්ත නිසා. ඊළඟට මේ පින්වතුන්ලාට නොඑක් අවස්ථාවල් වල අඬන්න වැළපෙන්න ශෝක කරන්න සිද්ධ වෙනවා. අප්‍රිය අය හා එකතු වෙනකොට ප්‍රිය අයගෙන් වෙන් වෙනකොට නොඑක් දෙනා අඬනවා වැළපෙනවා ශෝක කරනවා. එතකොට මේ සියල්ලම අපට අත්විඳින්න වෙලා තියෙන කුමක් නිසාද? පංච උපාදානස්කන්ධය හටගත්ත නිසා. ඔන්න ඔය විදිහට ඊළඟට බොහෝ දෙනා හිතන පතන බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන දේවල් තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැතිකොට තමන්ට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ සියලු දුක් හටගන්නේ පංච උපාදානස්කන්ධය නිසා. එහෙමනම් කොටින්ම කියනවා නම් අපේ මේ ජීවිත පැවැත්ම, ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ එකතුව, මේ පංච උපාදානස්කන්ධය සැපක්ද දුකක්ද? දුකක්. මේ සියලු දුක් වලට මුල් වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි. නමුත් ධර්මය නොදන්නා බෝධුන් සත්‍යෝ මේ පංච උපාදානස්කන්ධයම දුකක්ය. මේ පංච උපාදානස්කන්ධය තමයි Tamanට සියලු කරදර ඇති කරන්නා වූ සතුරාය කියලා වටහා ගන්නෑ. ධර්මය නොදන්නා අඥාන ජනයා කල්පනා කරන්නේ මේ පංච පාදානස්කන්ධය තමයි මම මේක දාලා කොහේ යන්නද කියලා කල්පනා කරනවා. ඉතින් මරණ මොහොතේවත් මේ මමයි කියලා වර්ධවාගත්තු පංච පාදානස්කන්ධය අතහරින්න බොහෝ දෙනෙක් සූදානම් නැහැ. ඒ විදිහට මනස හදාගෙන නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අර මමයි කියලා වර්ධවාගත්තු පංච පාදානස්කන්ධය මේ සතර පස් දෙනා නිසාම මේ පංච පාදානස්කන්ධයට වර්ධවා බැඳී යාම නිසා ප්‍රේතය වෙලා භූතය වෙලා කුම්භාණ්ඩය වෙලා ගෙවල පෙරේතය වෙලා ඒ ඒ තැන්වලම läගගෙන බොහෝ කාලයක් කල්ප කාලාන්තරයක් දුක් විඳින්මින් වාසය කරනවා. සමහර කෙනෙක් තිරිසන් සතුන් වෙලා බොහෝ කාලයක් දුක් විඳිනවා. සමහර කෙනෙක් නිරේ පහළ වෙලා දුක් විඳිනවා. ඉතින් ඒ සියලුම දුක් වලට හේතුව මේ පංච උපාදානස්කන්ධයේ තිබෙන වැරදි කියන්නේ වැරදි ලෙස පංච උපාදානස්කන්ධයේ මමත්වයෙන් අරගෙන ඇති කරගෙන තිබෙන බැඳී යාමයි. ඒ පංච උපාදානස්කන්ධය සතරන් පස් දිනක් හැටියට සැලකිය යුතු ආකාරය පිළිබඳව වටිනා උපමාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් එක්තරා ස්වාමින් වහන්සේ නමකට වදාළ සූත්‍ර දේශනාවකදී පැහැදිලි කළා මෙන්න මේ විදිහට. බොහොම ධනවත් මහේශාක්‍ය ආනුභාව සම්පන්න සිටුවරයෙක් වාගේ තැනැත්තෙක් කියනවා. ඒ තැනැත්තාට සතුරෙක් කියනවා. ඒ සතුරා බොහොම බෙලහීන දුර්වල කෙනෙක්. ඒ සතුරා කල්පනා කරනවා මේ සතුරු පුද්ගලයා කල්පනා කරනවා මගේ මේ එදිරිවාදී තැනැත්තා නැත්තම් මම මේ සතුරුකම් කරන්නා වූ මේ සිටු පුත්‍රයා කුල පුත්‍රයා බොහොම ආනුභාව සම්පන්න කෙනෙක්. එයාට මුරකාවන් තියෙනවා. ධනේ වස්තුව තියෙනවා. ප්‍රාකාර වලින් වට කරපු මහ විශාල මන්දිරයක වාසය කරන්නේ. බල හමුදාවන් ඉන්නවා. ඒ නිසා මගේ මේ සතුරාව මුහුණට මුහුණලා සටන් කරලා ඝාතනය කරන්න නැති කරන්න මට හැකියාවක් නැහැ. ඒ නිසා මම මේ මගේ සතුරා උපක්‍රමයෙන් නැති කරන්න ඕන කියලා කල්පනා කරපු මේ දුර්වල තැනැත්තා අර තමන්ට ඝාතනය කිරීමට අවශ්‍ය කරන ධනවත් පුද්ගලයා නැත්නම් මහේසාක්‍ය ආනුභාව සම්පන්න පුද්ගලයා ළඟට රැකියාවක් සොයාගෙන යනවා. සොයාගෙන ගිහිල්ලා කියනවා අනේ ස්වාමීනි මම ඔබතුමාට බැල මෙහෙකම් කරලා ඔබතුමා කියන ඕනම දෙයක් කරලා මම ඔබතුමාට සේවය කරමින් ජීවත් වෙන්න කැමතියි කියලා. ඉතින් දැන් අර ෂිටු පුත්‍රයා කියමුකෝ. ඒ ෂිටු පුත්‍රයාත් කල්පනා කරනවා ෂේවියට කෙනෙක් ලැබුණා. මේ තැනත්ත ඕනම දෙයක් කරන්න සූදානම්. ඉතින් එහෙම කෙනෙක් අද කාලේ සොයා ගන්නත් අමාරුයි. ඒ නිසා මේ තැනත්තාව ෂේවියට බඳවා ගන්න ඕන කියලා ෂේවියට ඇතුළත් කර ගන්නවා. දැන් මේ ෂේවියට ඇතුළත් කරගත්තේ කවුද? අන්න සතුරාව. ඊට පස්සේ මේ සතුරා මොකද කරන්නේ? දැන් මිතුරු වේශයෙන් පෙනී හිටිනවා. මිතුරු වේශයෙන් පෙනී හිටලා දැන් එයාට ඕන තමන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්නනේ. ඒ නිසා අර සිටු පුත්‍රයා අවදි වෙන්න ඉස්සලා පාන්දරම අවදි වෙනවා. අවදි වෙලා හොඳට ගියේ මිදුල්ලාදී ඇමදලා දාලා කරන්න තියෙන සියලුම වතාවත් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ සිටු පුත්‍රයා අවදි වෙලා බලනවා වෙනත් වෙනත් කවුරුවත් කරන්නේ නැති වැඩ පවා මේ තැනත්තා කරලා තියෙනවා. බොහොම හොඳ සේවකයෙක් ලැබුණේ කියලා හිත පහදවා ගන්නවා. අර සිටු පුත්‍රයා නින්දට ගියායින් පස්සේ රාත්‍රී බොහෝ වෙලාවක් තව වැඩ කරලා තමයි මේ තැනත්තා නිදාන්නට යන්නේ. දවස් කිහිපයක් කොහොම වැඩ කරනකොට මේ සිටු පුත්‍රයා කල්පනා කරනවා මේ අලුතෙන් ශේරයටපත් වෙච්ච සේවකයා තමයි හොඳම සේවකයා. මීට කලින් මට මෙහෙම සේවකයෙක් හම්බුන්නේ අනික් ඔක්කොම අලස කුසීතාය. වෙලාවට විතරයි වැඩ කරන්නේ. මේ තැනැත්ත එහෙම නෙමේ. උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කරනවා ආදි වශයෙන් කියලා කල්පනා කරලා අභ්‍යන්තරික විශ්වාසිකයා හැටියට පත් කර ගන්නවා. ඒ කියන්නේ අද කාලේ මැති ඇමතිවරුන්ට ඉන්නේ ලේකම් කෙනෙක් පෞද්ගලික ලේකම් කෙනෙක් නේද? එතකොට අර ඇමතිතුමා යන පස්සේම ලේකම් උච්චාරනවා. අන්න ඒ වගේ අභ්‍යන්තරික විශ්වාසී තත්ත්වයටපත් කරගත්ත අර තැනැත්තා කවුද? සතුරා. ඉතින් දැන් මේ තැනැත්තා කල්පනා කළා ඔන්න දැන් හරි. ඒ කියන්නේ අනික් අය නොවන තැන් වලටත් මේ තැනැත්තාට ගිය හැකි. ඒක නිසා මේ සිටු පුත්‍රයා තනි වෙන වෙලාවක් බලලා මගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න ඕන කියලා දවසක් ආයුධයකුත් සූදානම් කරගෙන සද්ද නැතුව ඇවිල්ලා අර වෙනදා ඉන්න මිත්‍ර ලීලාවෙම ඉඳලා මේ සිටු පුත්‍රයා තනි වෙන වෙලාවක් අල්ල ගන්නවා. අල්ලගෙන සද්ද නැතුව පිටිපස්සෙන් ඇවිල්ලා පිටට පිහියෙන් ඇවිල්ලා මරලා දානවා. එතකොට මරණ මොහොතේත් මේ සිටු පුත්‍රයා දැනගත්තද කවුද තමාව මැරුවේ කියලා? නෑ. එතකොට මේ සිටු පුත්‍රයා ඉස්සලා සේවකයෙක් හැටියට මිත්‍ර ලීලාවෙන් එන තමන්ගේ සතුරාව හඳුනාගත්තේත් නැහැ. සේවය කරනකොට ඒ සතුරාමයි වදකයාමයි තමන්ගේ මේ වදකයා තමන්ට මරණය අරගෙන පැමිණිච්ච කෙනා මේ ළඟ ඉන්නේ ඒත් හඳුනාගත්තද උදේ හවස නැගිටලා වැඩ කරනකොට ඒ හඳුනාගත්තේ නැහැ ඊළඟට තමුන් පසුපස්සේ ඇවිල්ලා අභ්‍යන්තරික විශ්වාසිකයා වෙච්ච කාලෙත් හඳුනාගත්තද මේ ඉන්නේ තමන්ගේ වදකයා කියලා නැහැ ඊළඟට තමන්ව මරනකොට හඳුනාගත්තද මේ ඉන්නේ තමන්ගේ වදකයා කියලා ඒත් නැහැ ආන්නේ වගේ තමයි මේ අන්ධබාල පුහුදුන් ජනයා මේ පංච උපාදානස්කන්ධය තමයි Tamanට සියලු දුක් ඇති කරන්නේ කියලා මේ පංච උපාදානස්කන්ධය හට ගන්නා මොහොතේ දකින්නවද මේ පංච උපාදානස්කන්ධය තමයි මගේ සතුරා මට සියලු දුක් ඇති කරන්නේ මේ පංච උපාදානස්කන්ධය කියලා දකින්නවද ඒ දකින්නෙත් නෑ මේ පංච උපාදානස්කන්ධය කරගහගෙන එහෙම යමින් රැකී ආරක්ෂා කරනවා ගොවිතැන්පත් කරනවා ඊළඟට මේ මෑණිවරු යොම් පියොම් වැඩ කරනවා ගෙවල් දොරවල් වල නොයේ කර්මාන්ත කටයුතු කරනවා දූ දරුවෝ හදනවා කරනවා මේ පංච උපාදානස්කන්ධයමයි මට මේ සතුරෙක් වෙලා ඉන්නේ මේ සියලු දුක් විඳින්නේ මේ පංච උපාදානස්කන්ධයයි කියලා මේ පින්වතුන් වටහා ගනිමින් සිටිනවාද? දෝ ධර්මයේ ඇහෙන නිසා දැන් ටිකක් ටිකක් තේරෙනවා. ධර්මයේ අහන් ඉස්සෙල් එහෙම තේරුණාද? නෑ අර සතුරා මිතුරා කියලා හිතාගෙන ඒ සතුරටම තමයි ඔක්කොම වැඩ කටයුතු කළේ. ඊළඟට අපි හිතමු ධර්මයේ නොදන්නා කෙනෙක් නම් මරණ මාංජකයේ සැතපීලා ඉන්නවා දැන් මරණයටපත් වෙනවා. ඒ තැනත්තා මැරෙන්න බෑ කිය කී අඬ අඬ මැරෙනවා. එතකොට ඒ මැරෙන්නේත් මොන හේතුවක් නිසාද? අන්න අර පංච උපාදානස්කන්ධය නිසා. එතකොට මතක තියාගන්න ඕන භාග්‍යතුන් වහන්සේ වදාළේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි මේ සංසාරයේහි මුල් කෙලවරක් අගක් මුලක් දක්වන්න බෑ කියලායි වදාළේ. එනිසා මේ සංසාරයේහි අගක් මුලක් දැක්කිය නොහැකි මුල් කෙලවරක් දැක්කිය නොහැකි තැන් හිතාම අපි සෑම දිනම මෙතෙක් කාලයක් නොඑක් විදිහේ අනන්ත ප්‍රමාණ දුක්ඛම් කටළු විඳගෙන පැමිණියේ මේ කියන පංච පාදානස්කන්ධය නැවති සතර පස් දිනා වදගිය පස් දිනා නිසාය කියලා තේරුම් ගන්නට ඕනේ. නිසා අපිට මේ බුද්ධ ශාසනය තුළදී මේ පංච පාදානස්කන්ධය නැවති තමන් තුළම පවතිනා වූ මේ වදගිය පස් දිනාගෙන් මිදිලා ශීල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිශනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ නිර්වාණ ශාන්ති පුරේටපත් වෙනට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. අනතුරුව භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් අර මිනිස්යා භාෂයේ තවත් කෙනෙක් පෙළවාගෙන එනවා. කවුද? ඈ අන්න හරි. අතුලත හැසිරෙන කඩුව ඔසවාගත්තු වදකියා පාලියෙන් සඳහන් වෙන්නේ චට්ටෝ ආන්දරජරෝ වදකෝති උත්කිතාශිකෝ උකේතාසිකෝ කියලා කියන්නේ කඩුව ඔසවාගෙන අමෝරාගෙන ඥාන්තරචරෝ කියලා කියන්නේ ඇතුළත හැසිරෙන වදකයා. එතකොට කඩුව ඔසවා ගත්තා වූ ඇතුළත හැසිරෙන වදකයායි කියලා කිව්වේ කාටද? ඔව් දන්න හඳුන්න කෙනෙක්නේ කවුද මේ දන්න හඳුන්න කෙනා? භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දන්න හඳුන්න ඇතුළත හැසිරෙන වදකයායි කියලා උපමා කළේ නන්දි රාගයට. නන්දි රාගය කියලා කියන්නේ සප්පීතක තෘෂ්ණාව. ඒ ඒ අරමුණු වලට සතුටින් ඇලී යන ගතියට කියනවා නන්දි රාගය. ඒ අරමුණු වලට සතුටින් ඇලී යන ගතියට තමයි මේ ඇතුළත හැසිරෙන වදකයාය කඩුවසවා ගත්තා වූ වදකයාය කියලා කියවේ. එතකොට පින්වත්නි මේ පංච උපාදානස්කන්ධයේ නැවත නැවත සකස් වෙන්න හේතු වෙන්නේ නන්දි රාගයයි මේ සිතේ තිබෙන සප්‍රීතික තෘෂ්ණාව. ඒ අරමුණු වලට හිත ඇලී යන බැඳී යන ගතියයි. මේ සප්‍රීතික තෘෂ්ණාව නිසා නැවත නැවතත් පුනර්භවය සකස් වීම සිද්ධ වෙනවා. ඒ අරමුණෙහි සිත ඇලෙනවා. ඊළඟට කාම ධාතුවේ සිත බැඳෙනවා රූප ධාතුවේ සිත බැඳෙනවා අරූප ධාතුවේ සිත බැඳෙනවා සිත බැඳීම නිසා තෘෂ්ණාව නිසා උපාදානයත් උපාදාන නිසා භාවයත් භාවය නිසා ජාති ජරා මරණත් හට ගන්න. ඒ නිසා මේ ඇතුළත හැසිරෙන කඩුවසවා ගත්තා වූ වදකයායේ කියලා කිව්වේ නන්දි රාගයටයි. බලන්න ධර්මය අවබෝධ නොකළ කෙනෙක් ඒ අරමුණෙහි නිරන්තරයෙන්ම ඇලෙනවා නේ රූපේ හිත් ඇලෙනවා ශබ්දේ හිත් ඇලෙනවා ගන්ධේ හිත් ඇලෙනවා රසේ හිත් ඇලෙනවා පහස හිත් ඇලෙනවා සිතට අරමුණු වන දේ හිත් ඇලෙනවා බලන්න ඊළඟට ඒ නන්දිරාගයේ නිසාම නැවත නැවතත් දුකටපත් වෙනවානේ අර කලින් ශ්‍රවණය කළා උපවෘතීන් සියල්ලංගෙම අපිට ඒ කාරණේ තේරුම් ගන්න ලැබුණා අර මුලින්ම සඳහන් කරපු යුරෝපා රටේ මිය පරලෝකයේ මිනිස්සයා තමන්ගේ මේ කලායටේට ඇලුම් කරපු නිසා ඒ තෘෂ්ණාවෙන් ඒ නන්දිරාගයෙන් ගිහිල්ලා يعني මිය පරලොව ගිහිල්ලා ඒ තමන්ගේම කයට තිබෙච්ච ඇල්ම නිසා ප්‍රේතයෙක් වෙලා ඊට පස්සේ තමන් ගැන කලවයටේ සොයමින් බොහෝ කාලයක් දුක් විඳා. ඒ තැනැත්තා මේ தත්ත්වයට පත්කලේ කවුරුන් විසින්ද? චිත්තාභ්‍යන්තරයේ තිබෙච්ච නන්දිරාගයේ විසිනුයි. ඊළඟට අර සුභාතරණින් වහන්සේට කරදර කරන්න ගිය පුරුෂයා ඇස් දෙකට බැඳී යාම නිසා සුභාතරණින් වහන්සේගේ ඇස් දෙකට බැඳී යාම නිසා ඒ නන්දිරාගයෙන් මිය පරලොව ගිහිල්ලා බොහෝ දුක් ඇති කරගත්තා. ඉතින් අන්න ඒ විදිහට ඇතුළත හැසිරෙමින් ඇතුළත පවතිමින් නොඑක ආකාරයට දුක් පීඩා පමුණුවන්නේ ප්‍රතිසන්දි වශයෙන් නැවත නැවත ආත්ම භාව ලබාගෙන දෙමින් මේ දුක්ඛස්කන්ධයේ හටගන්න මුල් වෙන්නේ අර චිත්තාභ්‍යන්තරයේහි පවතින නන්දි රාගය සප්‍රීතික තෘෂ්ණාවයි. එතකොට එහෙමනම් අපිට මේ සියලු දුක් ඇති වෙන්න හේතුව සප්‍රීතික තෘෂ්ණාව නන්දි රාගය නම් මේ නන්දි රාගය Taman තුල තවදුරටත් පවත්වා ගත යුතු එකක්ද දුරු කළ යුතු එකක්ද? දුරු කළ යුතු එකක් නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපටත් මේ සිද්ධ කර ගන්නා ධර්මානුධර්ම ප්‍රතිපදාවන්ගේ ආනිශංස බලයෙන් මේ බුද්ධ ශාසනය තුල නන්දි රාජ සංඛ්‍යාතමේ සප්‍රීතික තෘෂ්ණාව ප්‍රහාණය කරමින් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේශනසී පැමිණවදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාතතුම නිර්වාණ ශාන්තිය වහවහා සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. අනතුරුව භාගිතුන් වහන්සේ වදාලා අර පුරුෂයා දැන් මේ සියල්ලටම බය වෙලා දුවගෙන යනකොට පාළු ගමකට පැමිණියානේ නේද භාගිතුන් වහන්සේ වදාලා පාළු ගමේ කියලා කියන්නේ අනෙක් දෙයකට නෙමෙයි පාළු ගමේ කියලා කියන්නේ චන්නේතං අධ්‍යාත්තිකානං ආයතනානං අධිවචනං ශුඤ්ඤෝ ගාමෝති කෝ භික්ඛවේ චන්නේතං අධ්‍යාත්තිකානං ආයතනානං අධිවචනං කිස් ගම පාළු ගම කියලා කිව්වේ ඇහැ කනනාසය දිව ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන හයට නමක්. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි නුවණැති ව්‍යක්ත පඬිත සත්පුරුෂයා ඇහැ පිළිබඳව නුවණින් සලකනවා. ඇහැ පිළිබඳව නුවණින් සලකනකොට ඒ නුවණැති පඬිත ව්‍යක්ත සත්පුරුෂයාට වැටෙන්නේ ඇහැ සාරවත්දයක් හැටියටද නිස්සාරදයක් හැටියටද? නිස්සාරදයක් හැටියට. අන්න ඒක නිසා තමයි සුභාරහත් මෙහෙණින් වහන්සේ මේ දුකට අයිති ඇස් දෙක හැමම ගලවලා අර තරුණයාට දුන්නේ. ඒක නිසා නුවණ නැති වික්ත සත්පුරුෂයන්ට ඇහැ ගැන බලනකොට නුවණින් සලකනකොට පේන්නේ මේ ඇහැ අනිත්‍යයි දුක්ඛයි මේ ඇහැ තුල මම වශයෙන් ගන්න කිසිම දෙයක් නැහැ මේ ඇහැ මමත්වයෙන් ශූන්‍යයි කියලා අවබෝධ වෙනවා. ওই විදිහටම කන, නාසය, දිව, ශරීරය, මනස ගැන නුවණින් සලකන්නා වූ පඬිතේකට සත්පුරුෂයෙකුට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ගැන පේන්නේ කොහොමද? මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මමයි කියලා පේනවද? ඒවා නිත්‍යයි, ශාරයි, සුභයි කියලා පේනවද? නෑනේ. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඒකාන්තයෙන්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ඔක්කොම ශූන්‍යයි, තුච්ඡයි. මේවායි කිසිම හරයක් නැහැ, මමත්වයෙන් ගන්න කිසිවක්ම නැහැ කියලා අවබෝධ වෙනවා. ඉතින් අන්න එහෙම අවබෝධ නොවුනොත් පින්වත්නි අපිට මේ ජීවිතේ නැවත වරක් පරාජයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බලන්නට ඕන මේ ජීවිත කාලය තුල අප්‍රමාදී උත්සාහ ගන්නට ඕන මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ සදොර පාළු ගමක් හැටියට දකින්න අවබෝධ කරගන්න මහන්සි ගන්නට ඕන. හරයෙන්තොර සාරයෙන්තොර නිත්‍ය සුඛාත්ම ලක්ෂණයන්ගෙන්තොර මමත්වයෙන්තොර හිස් වූ දෙයක් හිස් වූ පැවැත්මක් හැටියට දකින්න මහන්සි ගන්නට ඕන. ඒ නිසා මෙතෙක් කාලයක් අපි සාර වශයෙන් මමත්වයෙන් ඇලුම් කරගෙන සිටි. ඇස කනනාශයේ දිව ශරීරයේ මනස මින් ඉදිරියටත් එසේ වරදවා නොගනිමින් සියලු බුදුපසේ මහරහතන් වහන්සේලා මනාවබෝධයෙන් දුටුවාශේ මේ හැකරනාශයේ දිව ශරීරයේ මනස පාළු ගමක් හැටියට මමත්වයෙන් තොර ශූන්‍ය වූ හිස් වූ දේ හැටියට දැක ගන්නට අපටත් හැකියාව ලැබේවා මේ බුද්ධ ශාසනය තුල ඒ ධර්මාභෝධයෙන් අපටත් උතුම් නිවනටපත් වෙන්නට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් අර පාලුගමේ ඉන්නා වූ මිනිසයාට කෙනෙක් මතක් කළානේ දැන් ඔන්න ගම්පහරන හොරු වෙනවා. ඒ අය ආවොත් නුඹව මරා දමා. ඒ නිසා උතනින් පලා යන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා චෝරා ගාමඝාතකෝ භික්ඛවේ චන්නේතම් බාහිරාණං ආයතනානං අදිවචනං අර පාලු ගමට කඩාපයින් ගම්පහරන හොරුයි කියලා කියන්නේ කාටද? බාහිර ආයතන 6ට මොනවද බාහිර ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මොකද ඒවට ගම්පහරණ හොරුයි කියලා කියන්නේ ඒ කියන්නේ බලන්න දැන් ඔන්න බාහිර රූප ආරම්මන ඇස තුලින් අපේ සිතට කඩා පැනලා සිත කැළඹීමටපත් කරනවනේ නේ ඊළඟට බාහිර ශබ්ද ආරම්මන කන තුලින් සිතට කඩා වැදිලා සිත කැළඹීමටපත් කරනවා ඔය විදිහටම ගඳ සුවඳ නාසය තුලින් සිතට ඇතුල් වෙලා සිත කැළඹීමටපත් කරනවා ඉතින් මනාප අමනාප වශයෙන් ඇලීම් ගැටීම් හට ගන්නවනේ අරමුණු නිසා. එතකොට එතනම මහා කැමැබීමක්නේ. අන්න ඒකයි භාගතුන් වහන්සේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගම්පහරන සොරුන් හැටියට වදාළේ. අර බාහිර අරමුණු අභ්‍යන්තරික ආයතන හරහා සිතට ඇතුල් වෙලා ඇලීම් ගැටීම් ඇති කරමින් මනස කලඹවනවා. ඉතින් ඒකනොත් අපි මෙච්චර කාලයක් ඉඳගෙන පැමිණියේ මහත් වූ දුකක්නේ. නේද? ඒ නිසා අපි ප්‍රාර්ථනා කරගනිමු අපි මේ බුද්ධ ශාසනය තුළ දිනු කරගන්නා කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් ගම්පහාරන සොරුන් හැටියට භාග්‍යතුන් වහන්සේ වදාළ රූප ශබ්ද ගන්ධ රාශි ස්පර්ශ ධර්මයන් කෙරෙහි කලකිරිලා ඒවා අතහැරලා ඒවාට තියෙන චන්දරාගය දුරු කරලා ශීල බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේශනසී පැමිණ වදාළ සාන්ත සුඛ ලක්ෂණ උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම අපට මේ ශීල කුසල ධර්මය හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමු. දැන් මේ මිනිස්යා දුවගෙන යනකොට මේ සියල්ලෙම මිදලා දුවගෙන යනකොට මහා ජලාශයක් දකින්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා අන්නේ මහා ජලාශය කියලා කිව්වේ ඕග හතරට නමක්. ඕගේ කියලා කියන්නේ පින්වත්නි ෂඩදිය පහරට. මේ සත්‍යෝ සංසාරයේට ඇදී යන්නේ මේ කියන සැඩදිය පහර නිසා. ඕක හතරක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ මොනවද මේ සැඩදිය පහර හතර? පළමු වෙන්න කාමෝගය. රූප ශබ්ද ගන්ධ රාශි ස්පර්ශය කියන මේ පංචකාම ගුණයන්ට හිතේ ඇතිවෙන ක්ලේශකාමයන් හරියට ශරදිය පහරක් වගේ අර වස්තුකාම වලටත් ක්ලේශකාමයන්ටත් හසුවන්නා වූ අන්ධබාල ජනයා සංසාරයට වැදී යනවා ඒ නිසා කාමෝගය කියලා කියනවා මේ කාමයන්ට භවෝග භවෝගය කියලා කියන්නේ රූපාරූප භවයන්ට සිත යම්සි බැඳීමක් ඇති වෙනවා නම් ඒ නිසාම මේ සත්‍යෝ නැවත නැවත සසර උපතටපත් වෙනවා. ඒ නිසා රූපාරූප භවයන්ට සිත ඇතිවන්නා වූ බැඳීමත් හරියට ෂඩදිය පහරක් වගේ. ඒක භවෝග. ditthiyogay කියලා කියන්නේ සාසත උච්ඡේද වශයෙන් ඇතිවන්නා වූ නොඑක් මිත්‍යා දෘෂ්ටි නිසාත් මේ සත්‍යෝ සංසාරෙටම වැටෙනවා. ඒ නිසා දෘෂ්ටිිනුත් මේ සත්‍යාව සංසාරෙට ගසාගෙන යන ෂඩදිය පහරක් වගේ. ඒක නිසා දිඨෝග කියලා කියනවා. හතරවෙන්න මොකද්ද? අවිජ්ජාෝගය. අවිජ්ජාවේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනෝබෝධය. මේ සංසාරයේ සත්‍යව සැරිසරන්න මූල හේතුව මොකද්ද? අවිද්‍යාවයි. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ බොහෝ තැනැත්තැන් වලදී අවිද්‍යා මූලක චක්‍රයෙන් මේ සංසාරයේ පිළිබඳව පැහැදිලි කරමින් පටිච්ච සමුප්පාදයේ දේශනා කළා. ඉතින් අන්න මේ කියන ෂඩදිය පහරට හසු වෙච්චා වූ සත්වයෝ නැවත නැවතත් මේ සංසාරයේටම සංසාර සාගරයටම වැටෙනවා. මොනවද මේ ෂඩදිය පහර හතර? කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියන මේ හතර. මේක තමයි අර මහා ජලාශය කියන්නේ. දැන් අපිට ඊතර වෙන්න තියෙන්නේ මෙන්න මේ ජලාශය. මොකද්ද? කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජෝග කියන මේ හතර මේ හතරෙන් මෙතන ඉන්න තාක්කල් අපට මහා දුකක් මේ හතර තරණය කරලා ඉතරට ගියොත් එහෙම ඒක තමයි පරම සාන්ත සැපේ වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ඕපයන්ගේ මෙතර ඉඳීම බිය සහිතයි කියවනේ. සැක සහිතයි බිය සහිතයි කියවනේ. මේ සැක සහිතයි බිය සහිතයි කියලා කිව්වේ සක්කායස්සේතං අදිවචනං කියලා වදාළ ඕරිමං තීරං සාසංකං සප්පටි භයන්ති කෝ භික්ඛවේ සක්කායස්සේතං අදිවචනං ඒ කියන්නේ බිය සහිත සැක සහිත මෙතරේ කියලා කියන්නේ සක්කායට කියන නමක්. මොකද්ද සක්කාය කියලා කියන්නේ? අන්න මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්මට තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට මේ ඕගයන්ගේ මෙතර ඉන්නවයි කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය තුළම රැඳී සිටීමයි. ඒක තමයි සැක සහිත, බිය සහිත. ඉතින් කවදාවත් එහෙමනම් අපිට මේ කාමෝග, ditthiyෝග, අවිජ්ජෝග, භවෝග මේවා ප්‍රහාණය නොකර මේ පංච උපාදානස්කන්ධයේ තුලම රැඳී සිටීමෙන් පින්වත්නි සාමකාමී, සාන්ත වූ කිසිම ඕදුරු බයක් ඇති ගැනීමක් නැති තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? කවදාවත්ම බෑ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක අපේ මුලාවම පමණයි. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙමනම් මේ සතර මහා ධාතුන්ගෙනුත් මිදුණු ඊළඟට පංච උපාදානස්කන්ධයනොත් මිදුණු. ඇතුළත හැසිරෙන වදපියා කියන නන්දි රාගයනොත් මිදුණු. පාලුගම්හයි කියන ඇහැකනාශය දිව ශරීරයේ මනසිනොත් මිදුණු. ඊළඟට ගම්පහරණ හොරු කියන රූප ශබ්ද ගන්ධ රාශී ස්පර්ශ ධර්මයන්ගිනුත් මිදුණු. ඊළඟට ඕග හතරේනොත් එතර වූ මේ ශක්කායනොත් නිදහස් වූ යම් සාන්ත තත්වයක් තියෙනවා නම් එහෙනම් ඒ தත්ත්වය තමයි අපි බලාපොරොත්තු වෙ යුත්තේ. භාග්‍යතුන් වහන්සේ වදාලා පාරිමන්ති ඊරංකේ මං අපටි භයන්ති කෝ භික්ඛවේ නිබ්බානස්සේ තං අදි වචනං අන්න. අර ඡලදිය පහර හතර එතර වුණයින් පස්සේ මහා ජලාශේ එතර වුණයින් පස්සේ එතර බිය රහිතයි නිර්භයයි ඒකාන්තයෙන් සාන්තයි කියලා භාගිතුන් වහන්සේ වදාළනේ. ඒ කීවේ නිවනට අදි වචනයක්. මෙතරින් එතර වීම කියලා කීවේ නිර්වාණ සාන්තියට පත් වීමටයි. ඊළඟට අර මිනිසයා තමන්ගේ උත්සාහයෙන් අතුයිපල් එක්කාසු කරගෙන පහුරක් හදාගත්තනේ. අර සැඩදියේ පහර තරණය කරන්න. පහුරේ කියලා කියන්නේ මොකද්ද? අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මේ සැඩදිය පහර තරණය කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි පිහිටලා. ඒ නිසා අර ජලාශය තරණය කරන පහුරේ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග අටින් යුක්ත ආරි මාර්ගය ඊළඟට අර මිනිසයා මෙතර ඉන්න තියෙන අකමැත්තට, ඊතරට ඉක්මනින් යා ගන්න තියෙන උවමනාවට හබලක් හිටක්වත් නැහැ. නමුත් අතින් පයින් කොහොම හරි උත්සාහ කරමින් අර Tamanට පස්සෙන් එන්නා වූ සතුරන්ට තියෙන බිය නිසා කොහොම හරි අතින් පයින් උත්සාහ කරමින් ඊතරට යනවායි කියලා කිව්වනේ. ඉතින් මේ අතින් පයින් උත්සාහ කරනවායි කියලා කිව්වේ වීර්යාරම්භයට නමක්. භාග්‍යතුන් වහන්සේ වදාළ හත්තේ හිච පාදේ හිච වායව මානෝති කෝ භික්ඛවේ වීර්යාරම්භස්සේතං আদি වචනක්. අතින් පයින් වෑයම් කරමින් මේ පහුරේ නැගිලා එතරට යන්න උත්සාහ කරනවායි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් ශීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කර ගැනීමට වීර්යාරම්භයට කියනා වූ වචනයක් නමක්. තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහමනෝතිකෝ භික්කවේ අරහතෝ ඒතං අදිවචනං. මේ සැඩදිය පහරෙන් ඊතර වුණා වූ ඊතර පිහිටියා වූ බ්‍රාහමණයාය කියලා කියන්නේ රහතන් වහන්සේට කියන නමක් හැටියට භාග්‍යතුන් වහන්සේ මේ උතුම් වූ දේශනාව સમાપ્ત කරමින් අර සියලු උපමාවන් ධර්මයට ගලපමින් දේශනා කළා වදාලා. ඉතින් ඒ අනුසාරයෙන් අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් අපේ මේ ජීවිතේට අයත් කිසිම දෙයක් වැඩකට ඇති සාරවත් වූ ඊළඟට වටිනාකමකින් යුක්ත දේවල් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවාද? නෑනේ. භාග්‍යතුන් වහන්සේ මේ උපමාවෙන් පැහැදිලි කරලා තියෙන ඔක්කොම කරකස කටුක ආදීනව සහිත නිස්සාර දේවල් තමයි අපේ ජීවිතේට උපමා කරලා තියෙන්නේ. බලන්න ශාර්පයෝ, හොරු, වදකයෝ, ඊළඟට ශූන්‍ය, පාළුදී එහෙනම් එතකොට කොහොම මේ තමන්ගේ ජීවිතයට අයිති සෑම දෙයක්ම ආදීන වශයෙන් දැකීම තමයි භාගිතුන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරලා තිබෙන්නේ. ඉතින් අට කතාවේ පැහැදිලි වෙනවා භාගිතුන් වහන්සේ මේ උතුම් ආශිවිශෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළේ දුක්ඛ ලක්ෂණය මුල් කරගෙන විදර්ශනා වඩන්නා වූ විදර්ශනා භාවනාන් යෝගී භික්ෂුන් වහන්සේලා පිරිසක් සඳහායි කියලා. මේ විදර්ශනා භාවනාවේ යෙදෙන දුක්ඛ ලක්ෂණය anu විදර්ශනා භාවනා ප්‍රගුණ කරන්නා වූ භික්ෂුන් වහන්සේලා යෝගාචර ස්වාමින් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන කරන්නට පැමිණි වෙලාවේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම දේශනාව වදාළේ. එතකොට ඒ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම භාවනා කර්මස්ථානයක් හැටියටම මුල හිට අග දක්වා පදයක් නැර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය බොහෝම ගෞරවයෙන් යුක්තව ධර්ම මනසිකාරයෙන් නැවත නැවතත් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අහගෙන හිටියා. එතකොට ස්වාමින් වහන්සේලාට මේ ධර්ම දේශනාව භාවනා කර්මස්ථානයක්ම වුණා. ධර්මදේශනාවක් විතරක් නෙමේ සිතේ විදර්ශනා නුවණ වැඩෙන භාවනා කර්මස්ථානයක් වුණා. ඒ තුළින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තා වූ ස්වාමින් වහන්සේලා සර්පය හතර දෙනා බඳු වූ මේ මහා භූත හතරත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන වදකය පස් දෙනෙක් බඳු පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන ඊළඟට ඇතුළත හැසිරෙන කඩුවස ගවා ගත්තා වූ වදකයානා වූ තෘෂ්ණාව ප්‍රහාණය කරමින් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් අවබෝධ කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ගේ තියෙන නිස්සාරකත්වයත් අවබෝධ කරගෙන කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග කියන මේ ෂඩදී පහර තරණය කරමින් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ කරගෙන උතුම් වූ අරහත්ත්වයේ පටන් අවශේෂ යටමාර්ග පළත් ලබා ගනිමින් ඒ ධර්ම දේශනාවේ අර්ථය සම්පූර්ණ කරගෙන අමාශාන්ත නිර්වාණ පුරයටපත් වී වදාලා. මෙතෙක් වේලා ආශිවිශෝපම සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්ම ශ්‍රවණී කිරීමෙන් අපසෑම දෙනාව ජනිත කරගත්තා වූ පුණ්‍යස්කන්ධය අපසෑම දිනාටමත් ඒ උතුම් වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ සියලු දුක්ඛස්කන්ධයෙන් එතර වී අවබෝධ කරගත්තා වූ සාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. මොන අදහස් ඇති කරගන්න මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා පුණ්‍ය ධර්මයන් ඒ වගේම තිසන්න පංචශීලයේහි පිළිපදලා ගෞරවයෙන් බුද්ධ වන්දනා කරලා භාවනා කරලා ජනිත කරගත්තා වූ ශීල පුණ්‍ය ධර්මයන් ප්‍රථම කොට ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරන්න නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින්පේ තත්පත් වීමෙන් ඥාතීන්ද සුඛී සුවපත් භාවයට පත්වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරන්න සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වතුන්ලා සෑම දිනාටම තව තවත් දාන ශීල භාවනා ජුදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයෝ හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන ශීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතුන්